තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු සදහම් හමුව අප මේ ආරම්භ කරන්නේ විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ ජූලි මාසයේ 14 වෙනි අඟහරුවාද දවස උදෑසන 6 8 අතර කාලයේ අප මේ විදියට දම් සභාවක් දහම් හමුවක් විදියට මුණ ගැහෙනවා අන්තර්ජාලය භාවිතා කරලා Skype මාධ්‍යයෙන් අපි මේ දහම් හමුව පවත්වන්නේ ඉතින් වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස පූජනීය ස්වාමීන් වහන්සේලා මෙනින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ සදාම් හමුවට එකතු වෙනවා හැම දිනම අපි ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා අපි දහම් හමුව ආරම්භ කරමු මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා බුද්ධ වන්දනා කරලා අපි ආරම්භ කරමු.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 ඉතින් අපි මීට පෙර නොඑක් මාතෘකා යටතේ මේ ධර්ම සාකච්ඡා මාලාව පවත්වලා තිබෙනවා. දැනට අපි මූලික වශයෙන් සතිපට්ඨාන දේශනාවේ අනුපස්සනා හතර පිළිවෙලට යමින් මේ සාකච්ඡා මාලාව මේ ධර්ම මණ්ඩපයේ දහම් හමුව පවත්වන්නේ. ඉතින් මේන් ලබන ධර්මාවබෝධය අපිට උපකාර වෙනවා අප කරගෙන යන දැනටමත් අප කරගෙන යන මේ නිවනට අවශ්‍ය කරන කුසලතා වැඩි වීම සඳහා ඒ කියන්නේ භාවනාවට උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. ඉතින් මූලික වශයෙන්ම සතිපට්ඨාන භාවනා ක්‍රමයේ තියෙන්නේ මූලික කුසලතා තුනක් උපදවා ගැනීම සති සම්පජඤ්ඤ විරිය කියලා මේ මූලික කුසලතා තුන සූත්‍රයේ සඳහන් වෙන්නේ සම්පජානෝ සතිමා ආතාපි කියන වචනවලින් ඒ කුසලතා තුන තමයි වෙනත් තැන්වල බොජ්ජංග ධර්මවල සති ධම්ම විචේ විරිය වශයෙන් සඳහන් වෙන්නේ. ඉතින් මේ කුසලතා තුන වර්ධනය කරගත්ත කෙනෙකුට ඊළඟට බුදු පියාණන් වහන්සේ මේ සතිය ප ဋ ාණ කර ගැනීම හෙවත් වර්තමාන මොහොතේ පවත්වා ගැනීම කියන කුසලතාව පුහුණු කර. ආනාපාන සති ඉරියාපත සති සම්පජඤ්ඤ සති වැනි කමඨහන් මගින් කරන්නේ අපි එක් පැත්තකින් මේ සතිමත් භාවය විමසුම් නොවන වීරිය උපදවා ගැනීම අනෙක් පැත්තෙන් එය පවත්වා ගැනීම වර්තමාන මොහොතේ මේ උපදවාගෙන තියෙන්නත් ඕන අපි ඒ වගේම පවත්වා ගන්නත් ඕන. පවත්වා ගැනීම නොකළොත් වර්තමාන මොහොතේ අපේ සිදු වෙන්න පුළුවන් බොහෝ ගැහැට ගැටලු වෙන්න පුළුවන්. එක් පැත්තකින් චර්යාත්මක අංශයේ සීල පැත්තේ අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. සීලය බොහොම වැදගත් මේ ආචාර ධර්මීය අංශය බොහොම වටිනා දෙයක්. එකක් තමයි පෞද්ගලික පෞද්ගලික වශයෙන් පුද්ගලයා නිවැරදි තලයක පවතින තමන් වශයෙන් පව කුසල් කරගන්නේ නැතුව කටයුතු කරන්න අපිට ආධාරක වෙන්නේ මූලික වශයෙන් මේ සීල ශික්ෂාව. එයින් ඇතිවෙන විසුද්ධිය, පිරිසිදුභාවය, නිවැරදිභාවය සීල විසුද්ධි කියලා අපේ ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් සිහිනුවණින් තොර වුණු වෙලාවක මේ අපේ සීලය අපිරිසිදු වෙන්න පුළුවන්. කායික හැසිරීම, වචන භාවිතය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම මේ වගේ අංශ තමයි සීලයට අයිති වෙන්නේ. එතෙන් තවත් එහාට ගියාම පංචකාම පරිහරණය මේ වගේ දේවල්. ඒවයි යම් යම් අපිරිසිදුතා. ඒ කියන්නේ මේ නිවන් සාක්ෂාත් කරන මට්ටමේ පුද්ගලයෙකුට නොගැලපෙන මට්ටමේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් අපි සිහිනුවණින් තොරව. ඉතින් ඒක ඒ ලෙවල් එකේ මට්ටම දහමෙන් තමයි අපි නිර්ණය කරගන්නේ. අත අපිට ඒ ඒ අවබෝධය තියෙනවා. අපි ධර්ම මාර්ගයේ යන කෙනෙක් හැටියට අපේ ආචාර ධර්මීය පක්ෂය කොයි මට්ටමේ පවත්වා ගත යුතුද කියලා ඒක පැවිදියත් උනන් දන්නෝ පැවිදි ජීවිතේ කොයි විදිහට මේ ආචාර ධර්මීය විශ්ව ආචාර ධර්ම සහ සාපේක්ෂ ආචාර ධර්ම කියලා අපි ඒක කොටස් දෙකකට බෙදලා තියෙනවා ආදි සමාජාචාරික ආදි භ්‍රමචාරික වශයෙන් ඉතින් ඒවා පැවිදියත්තු දන්නවා ඒ මට්ටම මොකද්ද කියලා ගිහියැත්තෝ ගිහි ජීවිත ගත කරන ගමන් මේ නිවන් මාගේ යන ඇත්තෝ දන්නවා කොයි කොයි මට්ටමින් මේ ආචාර ධර්ම පවත්වා ගත යුතුද කියලා ඒවා ඉතින් ඊටාම විශිෂ්ට ආකාරයෙන් අපේ දහමේ පැහැදිලි කරලා තිබෙනවා දේශනා කරලා තිබෙනවා ඒ පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා මොකද මේ ධර්ම සාකච්ඡා මාලාවේ අපි ආරම්භක අවස්ථාවල මේ සීලය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරලා තිබෙනවා එතකොට අපි සිහි නුවණ පැවැත්වීම තුළ සිදුවන්නේ ඒක අපිට උපකාරී වෙනවා මේ එක පැත්තකින් සීල සීලයේ අපේක්ෂිත මට්ටම මට්ටමින් පහළට නොඇති සීලය පවත්වාගෙන යන ඒක අත්‍යවශ්‍ය කාරණයක් පුද්ගලයෙක් පෞද්ගලිකව ගත්තමත් ඒ වගේම සමාජීය වශයෙන් ගත්තම සීලේ තියෙන වටිනාකම බොහොම ඉහළයි. සමහර අය නම් සීලය ඒ තරම්ම සැලකිල්ලට ගන්න බවක් පේන්නේ නැහැ. ඒ පිළිබඳ නොඑක් නොඑක් අර්ථකථන විවරණ ඉදිරිපත් කරමින් කරන කතා බහ අපිට පේනවා. නමුත් අපි දන්නවා සීල ශික්ෂාව මේ නිවන් සාක්ෂාත් කිරීමේ කාර්යයහිලා එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවක ජීවිතයට විශාල පසුබිමක් සකස් කෙරෙනවා. ඒ ඒ පසුබිම සකස් නොවුනොත් ඇත්ත වශයෙන්ම ඉදිරි ගමනක් නැහැ. අපි දුරාචාර දුස්සීල දුස්චරිත තත්වයට වැටුනොත් අපේ සමාධි ප්‍රඥා වඩනවා කියලා දෙයක් අපිට අපේක්ෂා කරන්න අමාරුයි. මොකද ඒ දුස්සීලභාවය තුළ ඇති වෙන යම් යම් පෞද්ගලික ගැටලු සමාජ ගැටලු පුද්ගල සම්බන්ධතාවල ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතකොට ඒ වයින්ම ජීවිතේ ගෙවිලා යනවා සමහර වෙලාවට. ඒ ඒ වටම මැදිහත් වෙන්න සිද්ධ වෙලා. ඒක නිසා සීලේ තියෙන වටිනාකම අතිවිශාලයි. ඉතින් සිහිනුවන පවත්වන කෙනෙකුට පුළුවන්කම තියෙනවා අපේක්ෂිත මට්ටමින් මේ ආචාර ධර්මීය අංශය පවත්වාගෙන යන්න. සීල ශික්ෂාව පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සිහිනුවණින් යුක්ත කෙනාට සමාධිය පවත්වා ගන්නත් පුළුවන් වෙනවා. ඒ කියන්නේ තමන් මොන මට්ටමින් මේ සමාධි ශික්ෂාව තුළ කටයුතු කළ යුතුද කියන කාරණේ කොයි කොයි විදිහේද ඒ කියන්නේ සමාධියේ తত্ত্বය යටපත් කරගෙන දෙන්නේ මේ හැඟීම් එහෙම නැත්නම් ඒවා යථා ස්වභාවය අවබෝධ කරගෙන මේ මේ වයින් සම්පූර්ණයෙන්ම මිදිලා ඉන්නවද කියලා ඒ ඒ ස්වභාවය අත්දකින්න අත්විඳින්න පුළුවන්කම තියෙනවා සිහිනුවණින් යුක්ත වෙනකොට. Taman හැඟීම් පිළිබඳ සිහිනුවණ ඇති බව. අර චර්යාත්මක අංශය පිළිබඳ සිහිනුවණ ඇති බව වගේම හැඟීම් ඇති වෙනවා. සිතුම් පැතුම් අපේක්ෂා කල්ප බලාපොරොත්තු මේවට අපි සාමාන්‍යයෙන් චේතෝ කියන චිත්ත කියන එතකොට ඒවා පිළිබඳවත් අපි සතිමත් භාවයේ ටිකක් ඊට වඩා ගැඹුරු සතිමත් භාවයක් පවත්විය යුතු වෙනවා යම් හැඟීමක් ආපුවාම ඒක ගැන සතිමත් නොවුනොත් හැඟීම් බර වෙන්න පුළුවන් ඒ හැඟීම් බර භාවය ආපහු අර චර්යාත්මක අංශය අවුල් කරන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා හැඟීම ආවට අපි ඒක හැඟීම් බරවන්නේ නැහැ. හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මේක අපි හොඳට දකිනවා. චිත්තානුපස්සනාවෙන් අපි ආවේ ඇත්තටම එතෙන්ට. මේ චිත්තානුපස්සනා කමඨහන බුදු පියාණන් වහන්සේ අපට හඳුන්වා දීලා තියෙන්නේ ඒකයි. ඒ චිත්තානුපස්සනාවේ පෙන්වන්නේ හැඟීම්. 16 ආකාරයකින් වගේ පෙන්නන පෙන්නලා දීලා තියෙනවා. ඒ හැඟීම් තමයි පෙන්වන්නේ. ඉතින් ඉතින් ඒ වගේ අවස්ථාවක ගැඹුරු සතිමත් භාවයක් තියෙන්න ඕන හැඟීමක් ආවම මොකද්ද මට මේ හිතෙන්නේ මට මේ මොකද්ද හැඟෙන දේ සංවේදී භාවයක් ඇති වෙනවා දකින දේ නිසා අහන දේ නිසා විඳින දේ නිසා ඒ සංවේදී භාවයක් ඇති වෙන්නේ නැහැ කියන්න බෑ ඒක ඇති වෙනවා කාටත් ඒක ඇති වෙනවා සාතන් වහන්සේටත් ඒක එසේම ඇති වෙනවා නමුත් එතන විශේෂත්වය මේ සංවේදීභාවය පිළිබඳව නැත්නම් හැඟීම පිළිබඳ සතිමත්. එතකොට හැඟීම් බර වීමක් වෙන්නේ නැහැ. හැඟීම් බර වෙනවා කියන්නේ ඒ හැඟීමට යට වෙනවා කියන එක. ඒ එහෙම වෙන්නේ නැහැ මේ සතිය සතිපට්ඨානය සිහිනුවන පවත්වන වන හැඟීම් පිළිබඳ. ඉතින් ඒ අංශය ඒ විදිහට ඒ වගේම ප්‍රඥා ශික්ෂාව පිළිබඳවත් අපි ඒත් එහෙමයි දැනුම අවබෝධය පිළිබඳව අපි සිහිනුවන පවත්වා ගත්තම අපිට තේරෙනවා මේ යම් තැනක Tamanට ඒ ප්‍රමාණවත් දැනුම අවබෝධය නැත්තම් ඒ නැති බවත් දැනෙනවා. මේ මේ අවබෝධය මේ මේ පිළිබඳව දැනුවත්භාවයේ මට ප්‍රමාණවත් මදි කිය. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන මේ අංශ තුනටම අදාළව චර්යාත්මක අංශය, චිත්ත වේගී අංශය, බුද්ධිමය අංශය ඕවට අදාළව සතිය පැවැත්වීම තමයි මේ සතිමත් වෙනවා කියලා කියන්නේ. තමන් තමන්ට අදාළව තමන් තමන්ගේ පැත්තේ. ඉතින් ඒව සතිය පවත්වපුවාම එක් පැත්තකින් ඒ පවතින ආචාර ධර්මීය අංශයේ හැඟීම් පැත්ත ඒක හරියට හසුරවන්න පුළුවන් ඇත්තටම. අනිත් පැත්තෙන් ඕනතාවක් තියෙනවා නම් ඒක Tamanට මේ මෙතන මේ මේක අඩුයි මෙතන මේක මට දැනෙන්නේ නැහැ මට මේක ප්‍රමාණවත් නැහැ අවබෝධය කියන එකත් Tamanටම ඒක ගෝචර වෙනවා. ඒක නිසා මේ සතිය පැවැත්වීම තමයි මේ ධර්ම මාර්ගයේ මූලික දේ. ඉතින් සතිපට්ඨාන ක්‍රමය ඔහොමයි යන්නේ නැත්නම් ඔහොමයි ආරම්භ වෙන්නේ නිතරම ওই මූලික කුසලතා තුන තමයි උපද්දන්නේ ඒවා ඉන්ද්‍රිය මට්ටමින් සති ඉන්ද්‍රිය පඤ්ඤේන්ද්‍රිය විරි ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය හැටියට ඕවා හඳුන්වා දීලා තියෙනවා ඊළඟට අර ප ဋ ාණ කරගෙන වර්තමාන මොහොතේ මේක ක්‍රියාත්මක කිරීම බල හැටියට පෙන්වන්න පුළුවන්. සති බල, පඤ්ඤා බල, විරිය බල වශයෙන් ක්‍රියාත්මක වන අවස්ථාව. ඒතකොට එසේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේ අපි පිරිසිදුව පවතිනවා. කෙලෙසෙන්න ඉඩක් නැහැ එතන. නිකලස් බව පවත්ව ගන්න පුළුවන්කම තියෙන එක සීලය කියන මට්ටමේ ඉඳලා සමාධිය ප්‍රඥා මට්ටම දක්වා අපිරිසිදු නොවි පවත්වා ගන්න පුළුවන්කම තියෙන. දැන් ප්‍රඥා මට්ටමේදී අපිරිසිදු වෙනවයි කියලා කියන්නේ අවිද්‍යාව කඩා වැදීම. ශීල මට්ටමේදී අපිරිසිදු වෙනවා කියලා කියන්නේ දුරාචාර දුස්චරිතවල වලට වැටීම. සමාධි මට්ටමේදී අපිරිසිදු වෙනවා කියලා කියන්නේ හැඟීම් බර වීම. ඒක ඔය ඔය එහෙම වෙන්නේ නැහැ. දුරාචාර දුස්චරිත වලට වැටෙන්නේ නැහැ. හැඟීම් බර වෙන්නේ නැහැ. අවිද්‍යාවට වැටෙන්නේ නැහැ. ඒකයි මේ සිහිනුවන පවත්වා ගන්න ඉන්න අපිට අපි තුලින් දකින්න පුළුවන් අත්දැකීම්. මේ අපේ කල්යාණ මිත්‍රයන්ටත් ඒ අත්දැකීම ඇති තියෙන්න ඕන. අපි ඕන මොහොතට අපේ චර්යාත්මක අංශය පිළිබඳ දැනුවත් නම් සතිමත් නම් අපේ අතින් දුෂ්චරිතයක් වෙන්නේ නැහැ. වෙන්නේ ඉඩක් නැහැ. මොකද මේ දුරාචාරයක් දුෂ්චරිතයකට වැටෙන්නේ අපේ චර්යාත්මක අංශය පිළිබඳ අපි සාවධාන නැත්නම් විමසුම් නොවන යෙදিলা නැත්නම් තමයි. ඉතින් ඒක අත්දැකීමෙන් ගන්න පුළුවන්. අත් විඳින්න පුළුවන් දෙයක්. එතන තියෙනවා මේ පිරිසිදු බව. ඊළඟට හැඟීම් බර වෙන්නේ යම් මොහොතක අපේ හැඟීම් පිළිබඳ සතිමත් නැත්තම්. හැඟීම් බර වුණාන් පස්සේ එතන ඉඳලා සිද්ධ වෙන දේ අපි දන්නවනේ. යම් යම් දේවල් අපේ ජීවිතේ සිද්ධ වෙනවා. අපි වැඩ කරනවා යම් යම් දේවල් වලට ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් අපේ ජීවිත ඉලක්ක වලට අපි ජීවිත ගෙනියන්න උත්සාහ කරනවා. තමන්ගේ ජීවිතේ ලෞකික දේවල් වගේම අධ්‍යාත්මික දේවල් උනත් වෙන්න පුළුවන්. තමයි ඒ ඉලක්කයට යන්නේ ඒ ඉලක්කය එක්ක වෙනස් වෙනවා ඕන හරි දෙයක. එතකොට ටිකක් හැංගීම් බර. ඉතින් මේ එතකොට ආපහු නිකන් වෙනස් වෙනවා. ඒ ඒ වෙලාවේ සතිමත් නොවුණු. දැන් මම ඊයේ මේ මාත් එක්ක මහත්මයෙක් කතා කරා. දැන් අපේ රටේ ආපහු කොරෝනා වෛරස තත්ත්වයට තරමක් වෙනස් වුණා. අර තිබුණු තත්ත්වයට වඩා වැඩිවීමක් සිද්ධ වුණා. ඉතින් අපි සංවිධානය කරලා තිබුණා භාවනා වැඩමුළු කරන්න. ඉතින් ආපහු ඒ ඒ ස්ථානවල ඇත්තෝ කතා කරලා ඒවා ආපහු නතර කරමු කියලා යෝජනා කළා. එතකොට අර එක්කෙනෙක් කතා කරලා ඒක බොහොම හැඟීම්බර විදිහට කතා කරා. අපිට මේවා මේ කරගෙන යන්න බැරි වෙනව නේද ස්වාමීන් වහන්සේ මෙහිමයි මෙහිමයි. නමුත් ඉතින් අපි සිහිනුවණින් යුක්ත වුණොත් මේ ධර්මතා මෙනෙහි කරගත්තොත් ඒවා එච්චර දේවල් නෙමෙයි ඉතින්. වෙනස් වෙනස් වීමනේ මෙතන සිද්ධ වෙන්නේ. දැන් මේ රෝගී తත්වය සමහර වෙලාවට අඩු වෙලා සමහර විට ආයෙ වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි අපේ අනිත්‍යතාවය කියලා කියන්නේ වෙනස් වීම. ඕනම දෙයක් ඕනෑම වෙලාවක ඕනෑම තත්යකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක මොහොකට අදාළවද කියලා කියන්න බෑ සියලු දෙයට අදාළයි. ඒක ඔය වෙනස් වීම අපි වෙනස් වීමේදී හැඟීම් බර වෙලා වැඩක් නැහැ. ඒක නිකන් එක්තරා ප්‍රමාණයකට නිකන් වේස්ත්‍රීමක් විතරයි නිකන් නාස්තියක් විතරයි. අපේ ජීවිත නාස්තියක් විතරයි හැඟීම් බර වෙලා කටයුතු කරන්නේ. ඒ වෙලාවේ සිහිනුවන උපද්දගෙන නැවත අපි ආකල යුතු දේ මොකද්ද? එතන ඉඳලා ඉදිරියට යන්න. සාමාන්‍ය ලෞකික ජීවිතයේ දේවල් වුණත් එහෙමයි සමහර වෙලාවට අපි ජීවිතයේ යම් යම් දේවල් සැලසුම් කරනවා. ඒවටින් ක්‍රියාත්මක කරගෙන යද්දී අතරමඟදී වෙනස් වෙනවා. බලාපොරොත්තු නොවන දේවල් මතුවලා එනවනේ. අචින්ති සම්පි භවති. එතකොට මේ හැඟීම් බර හැඟීම හැඟීම එනවා. මේක මෙහෙම වුණා නේද? මම මේ දක්වා මේ මේ මේ විදියට මේ විදියට උත්සාහ කරලා මේ මේ දේ එච්චර දුරක් අරගෙන ආව මේක අසාර්ථක වුණා නැත්නම් කරගන්න බැරි වුණා නේද කියලා එයා හැඟීම එනවා. හැඟීම නැහැ කියන්නේ. මොකද ඒ වෙලාවේ අපි අර සිහිනුවණින් යුක්ත වුණොත් ඒ හැඟීම් බරභාවයේ එන්නේ නැහැ. හැඟීම හැඟීමට යට වෙන ස්වභාවය එන්නේ නැහැ. මොකද අර ධර්මතාවයේ වැටහෙන. එතන ඉඳලා අපිට හැඟීම් බර නොවි ප්‍රඥාව කිට්ටු කරගෙන යන්න පුළුවන්. එහෙම නැති වුණොත් එතෙන් එතන ඉඳලා ආපහු ආපස්සට යෑමක් සිද්ධ වෙයි. ඒක ඕවා මේ ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළින් අපි අත්දකින්න ඕන අත්විඳින්න ඕන. විශේෂයෙන් ලෞකික දේවල් ලෞකික දේවල් නෙවෙයි ආධ්‍යාත්මික වැඩ කටයුතු උනත් එහෙමයි. අපි නොහිතන අවස්ථාවල් වල මේ කරන කියන දේවල් වෙනස් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් අපි සිහිනුවන පවත්වනවා නම් ඔය ඕනෑම ඔය මං කිව්ව ප්‍රධාන කාරණා තුන. ඒ කියන්නේ කොයියම් වෙලාවකවත් සීලමය ගැටලුවක් නැත්නම් චර්යාත්මක අංශයේ ගැටලුවක් ඇති කරගන්න නැතුව අපිට කටයුතු කරන්න පුළුවන්. දුසීල දුරාචාර නොවේ කටයුතු කරන්න පුළුවන්. ඊළඟට හැඟීම් බර නොවේ කටයුතු කරන්න පුළුවන්. ඊළඟට අර ප්‍රඥාව මොට වෙලා නිකන් අවිද්‍යාවට වැටිලා අවිද්‍යාවට නොඇටි කටයුතු කරන්න පුළුවන්. නැත්නම් සමහර අය එහෙම සිහි නුවණ නොපවත්වන අවස්ථාවල තමයි අපව අවිද්‍යාවට වැටෙන්නේ. යම් යම් සිද්ධිවලදීත් එහෙමයි මෙතින් නිකන් මිත්‍යා විදියට විශ්වාස කරනවා හිතනවා කල්පනා කරනවා. එසේ නොවි කටයුතු කරන්න මේ සතිපට්ඨානය නැත්නම් සිහි නුවණ පවත්වා ගැනීම කියන දේ අපිට උපකාරී වෙනවා. මේ ආර්ය ජීවිතයේ හැටි ඔන්නෝමයි. ආර්ය ජීවිතේ සිහිනුවණින් ඉන්න නිසා දුරාචාර දුෂ්චරිත වලට වැටෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට ආචාර ධර්මීය ලෙවල් එක ආචාර ධර්මීය මට්ටම පවත්වාගෙන යන්න අපි දන්නවා. ඒක මේ එක පැත්තක තියෙන විශ්ව මට්ටමේ ආචාර ධර්මීය කොටස ඒක අපිට කාටවත් වෙනසක් නැහැ. ඉහි පැවිදි ස්ත්‍රී පුරුෂ භාවයේ කිසිම වෙනසක් නැහැ. ඒක අනිත් පැත්තේ තියෙනවා සාපේක්ෂාචාර ධර්ම ටිකක්. ඒවයි යම් යම් එහා මෙහා වීම තියෙනවා. ආභිසමාචාරික පැත්තේ ශික්ෂා. ඉතින් ඒවත් අපි දන්නවා. මේක මේ මේ මට්ටමේදී මේ මෙතෙන්දී මේ මට්ටමෙන් තමයි පවත්වා ගත යුත්තේ කියලා. එහෙමයි. ඉතින් ওই විදිහට අපේ චරයාත්මක අංශයත් චිත්ත වේගී අංශයත් බුද්ධිමය අංශයත් කියන අංශ තුනම අසුද්ධියටපත් නොවි විසුද්ධි tattයෙන් පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ මේ සිහි නුවණ සහ වීර්යය කියන මේ කුසලතා තුنين තමයි. ඉතින් ඒකයි මේ සතිපට්ඨාන ක්‍රමය අපි දකින්නේ මේට පහසු මඟක් කෙටි මඟක් විදියට. ඒකායනෝ මග්ගෝ. ඒ අනුවයි අපි මේ සතිපට්ඨාන ක්‍රමය ආරියෂ්ඨාංගික මාර්ගයේ වැඩිමෙහිලා <coughs> ඉදිරියට අරගෙන අපි පවත්වගෙන යන්නේ. හොඳයි අපි මේ වන විට අත වශයෙන්ම ඉන්නේ මේ සංඥා භාවනා කොටසේ. එවැනි කොටසක් මෙතෙන්ට කිට්ටු කරගත්තේ විශේෂ හේතුවක් නිසා. දැන් වේදනා නුපස්සනාවෙන් පස්සේ තමයි අපි මේ සංඥා භාවනා කොටස ගත්තේ. යම් වේදේති තම් සංජානාති කියලා අපේ මානසික தত্ত্বය යමක් විඳිනකොට එය එය හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ හඳුනා ගැනීම සරල මට්ටමින් පැවතුනොත් ඒක නිකන් අසුතවා පුදුජන මට්ටම. නමුත් එය වැඩි දියුණු කළ යුතුව යුතු වෙනවා. ඇහැට කනට නාසයට දිවට කයට මනසට ගෝචර වෙන දේ සරල මට්ටමින් හඳුනා ගැනීම ප්‍රමාණවත් නැහැ. සරල මට්ටමින් හඳුනාගත්තම ඒ කියන්නේ අපි ඒකට කිව්වා ස්ව ලක්ෂණ හඳුනා ගැනීම කිය නාම රූප ධර්මවල ඒ ස්ව ලක්ෂණ හඳුනා ගැනීම තුල සිද්ධ වෙන්නේ තව දුරටත් ඒ නාම රූප ධර්ම වලට ඇලීම ආශක්ත වීම ඒවා සමග ගැටීම් ඒවට මුලා වීම පමණ හැබැයි ස්ව ලක්ෂණ හඳුනා ගැනීම වැදගත් ඒක අවශ්‍යයි නමුත් නාම රූප ධර්මවල පොදු ලක්ෂණ හඳුනා <clears throat> ගැනීම අවශ්‍යයි. පොදු ලක්ෂණ හැටියට අපි කතා කළා අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, සමුදය වය ලක්ෂණය, පටිච්චසමුප්පන්න ලක්ෂණය ආදී දේවා. එනත්ත මේ සංඥා භාවනා යටතේ අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා ආදී වශයෙන් මේ නාම රූප ධර්මවල පොදු ලක්ෂණ ඉතින් ඒවා අඳුනාගත්තම අඳුනගන්නවා කියලා කියන්නේ ඇත්තටම අවබෝධ කරගන්නවා කියන එකයි. තමා තුළින්ම. ඉතින් කමඨහන් වල අපි පහු කර කමඨහන් වලින් අපි ඒක තේරුම් ගත්තනේ. මේ තමාගේම නාම රූප කට්ටලේ නැත්නම් තමාගේ පංචස්කන්ධය තමයි නිතරම බුදු පියාණන් වහන්සේ අපිට කමඨහන කරලා දෙන්නේ. ඉතින් එහෙම දුන්නම ඒක තුලින්මයි අපි යථාබෝධය ලබන්නේ. බාහිර දේවල් ගැන අපි කතා කරනවා. ඉතින් බාහිරේ තියෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ආදී දේවල් ගැන. මේ ඒ වුණාට මේ යථාබෝධය අපි ලබන්නේ අපේ පංචස්කන්ධය තුලින්මයි. ඒ ඒක මොකද හේතුව ඒ ඒකට තමයි ඇලෙන්නේ. ඉතින් පංචස්කන්ධයට අයිති නොවන දෙයක් නැහැ. මොකද ඊට ඊට පරිබාහිරින් තියෙන දේවල් තියෙනවා අපේ පංචස්කන්ධයට අයිති නොවන තව බොහෝ දේ තියෙනවා. නමුත් අපි උපාදාන වෙන්නේ ඒවට. ඒ ස්කන්ධ අපේ උදාහරණයක් ඇරෙට රූපස්කන්ධයට පිටින් අපේ රූපස්කන්ධයට පිටින් පුද්ගලයාගේ රූපස්කන්ධයට පිටස්තරින් තියෙන රූප ධර්ම ඕනතරම් තියෙනවා. පවතින. එහෙත් ස්කන්ධගත නොවූ රූප ධර්මයකට පුද්ගලයා උපාදාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ තවත් සරලව කිව්වොත් නොදුටු නොඇසු නොවිඳි පටහා නොගත් දෙයකට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ යමක් දැක්කද ඇහුවද වින්දද තේරුම් ගත්තද අන්න ඒ ඒ දෙයට තමයි පුද්ගලයේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ ස්කන්ධගත වීම ස්කන්ධ සීමාවට ඇතුල් වුණොත් තමයි ඒක නිසා ස්කන්ධම බුදු පියාණන් වහන්සේ කමඨහන කරන්නේ ඒක. ඉතින් ওই විදිහට මේවා යථා ස්වභාවය නාම රූප ධර්මවල නැත්නම් ස්කන්ධ ආයතන ආදී වශයෙන් මේවා පවතින විදිය, හට ගන්න විදිය, ඒවයි ක්‍රියාකාරීත්වය, ඒවා ගොඩ ගැසෙන ආකාරය නොයෙක් පැතිකඩ වලින් මේවා පෙන්නනවා ඇත්තට. නාම රූප ධර්මමයි පෙන්නන්නේ. දැන් ස්කන්ධ විදියට පෙන්වන්නේත් නාම රූප ධර්ම. ආයතන විදියට පෙන්වන්නේ නාම රූප දාන. වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒ අර එක එක පැති රැඩයන් වලින් පෙන්වන මේවයි මේ ස්කන්ධ විදියට පෙන්වන්නේ මේවා ගොඩ ගැසි ගොඩ ගැසෙන ආකාරය. ආයතන විදියට පෙන්වන්නේ මේවයි ක්‍රියාකාරීත්වය. ඉතින් එහෙම පෙන්නලා ඒ මොකද මේ විවිධ පැති වලින් මේවා උපාදාන කරලා තියෙන්න පුළුවන්. උපාදාන කෙරෙන්න පුළුවන්. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ විවිධ පැතිකඩ වලින් පෙන්වන්නේ මේ අවබෝධ කරගන්න. ඉතින් අපි කොයි පැත්තෙන් බැලුවත් අපිට පේනවා අර සොලක්ෂණයයි පොදු ලක්ෂණයයි. පොදු ලක්ෂණයට තමයි අපි යථාභූතය කියන්නේ යථා ස්වභාවය කියලා කියන්නේ. ඉතින් අන්නේ ස්වභාවය ගැඹුරින් අවබෝධ කර ගැනීම තමයි මේ සංඥා භාවනාවේදී කෙරෙන්නේ. ඉතින් ඒක අවබෝධ කර ගැනීමෙන් නතර නොවි පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා වගේ தත්ත්වයන්ට එනකොට බහැර කළ යුතු දේ බහැර කිරීම කියන තැනටත් අපි එනවා. දැන් දැන් යන්නේ ඇත්තටම මේ පහාන සංඥාවේ ඉදිරි පියවරයන් ටික යන්නේ. අපි විරාග සංඥා නිරෝධ සංඥා කතා කළා. ඉතින් අද අපි පොඩ්ඩක් බලාපොරොත්තු වෙනවා එතනින් එහා තියෙන සංඥා තව තුනක් ඉතුරු වෙලා තියෙනවා. සබ්බ ලෝකේ අනබරිත සංඥා සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා සහ ආනාපාන සංඥා වශයෙන්. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ සබ්බ ලෝකේ අනබිරත් සංඥා කියන කොටසට අවධානය යොමු කරන්න. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රය තමයි අපි මේ මෙතෙන්දී මූලික මේ සංඥා 10 ඇතුළත් වෙන මූලාශ්‍රය හැටියට භාවිතා කරන්නේ. ඉතින් අනබිරත් සංඥාව පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. ආනන්ද මේ සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන්නේ කුමන ස්වභාවයක්ද? ඉදානන්ද වික්ඛු යේ ලෝකේ උපාදානා චේතසෝ අදිඨාන අබිනිවේෂානුසයා තේ පජහන්තෝ විහෙරති අනුපාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බලෝකේ අනබර සංඥා කියලා බොහොම කෙටියෙන් දක්වලා තියෙනවා ඒ ලෝකේ උපාදාන මේ නිවන් මඟට පිවිසිච්ච යෝගාවචරයෙකුට අපි කතා කළා ඔය කලිනොත් උපාදානීය වස්තු තියෙන. ඊ ලෝකේ උපාදාන මේ මේ ලෝකයේ උපාදානීය දේවල් තියෙනවා. අනේ ඒවා. ඒ ලෝකයේ උපාදාන ඒ වගේම චේතසෝ අදිෂ්ඨාන සිතින් අදිෂ්ඨාන කරන දේවල් තියෙනවා. අදිෂ්ඨාන අභිනිවේෂ දැස ගන්නා වූ දේවල් තියෙනවා. මේ ලෝකේ එහෙම දේවල් තියෙනවා. උපාදාන කරන දේවල්. බැස ගන්න දේවල්, අදිස්ථාන කරන දේවල් තියෙනවා. ඒවා. ඒවයි උපාදාන නොකර බැස ගැනීමක් නැතිව අදිෂ්ඨාන කිරීමකින් තොරව පැවතීම ඒවා තුල පැවතීම සබ්බලෝකේ අනබිරති සංඥා නැත්නම් අපි කියන්නේ නොඇලී වාසය කියලා තවදුරටත් අබිරත නැත්නම් අබිරති කියන වචනේ මෙතන තියෙන්නේ. ඉතින් සබ්බ ලෝකයේ කියන වචනේත් මෙතන අපි මෙතෙන්දී තේරුම් ගන්න අවශ්‍ය වෙනවා මොකද්ද මේ ලෝක අනබිර සංඥාවේ අනබිරත සංඥා කියන වචනේ ඒ ප්‍රකාශයේ යෙදුමේ මුලින් තියෙන්නේ සබ්බ ලෝකේ කියන වචනේ සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා. ඒ ලෝක කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම මේ ලෞකික දේ හා ලෞකික ස්වභාවය ස්වභාවයන් ඒවයි එකතුව ලෝක කියලා කියන්නේ. ඉතින් ওই ලෝක පිළිබඳ සූත්‍ර ගණනාවක් අපිට හමු වෙනවා. ලෝක පිළිබඳ විස්තර කරන සූත්‍ර. ඒ හැම මේ සූත්‍රයකම ලෝක කියන වචනයට ගන්නේ ඇහැ කනනාසේ දිවකය මන කියන මේ ඉන්ද්‍රිය හයයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු හයයි. එතකොට ලෝක පිළිබඳ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙන මේ ලෝකය ලෝකය කියලා කියනවා ස්වාමීනි. මොකද ලෝකය කියන්නේ? ඉතින් සාමාන්‍යයෙන් මේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු ලෝකයේ කිව්වම අදහස් කරන්නේ මේ ගොඩක් වෙලාවට අපි ජීවත් වෙන වටපිටාව. මේ මේ ගෝලය අපි ජීවත් වෙන වටපිටාව ගහකොළ පරිසරය අවැසි සුළං සහිත අපි ජීවත් වෙන මේ වටපිටාව ලෝකය කියලා කියන්නේ. නමුත් දහමේ ලෝකය කියලා කියන්නේ ඊට වැඩි ටිකක් වෙනස් විදියකට මේ ඉන්ද්‍රිය හයත් ඒක ගෝචර වෙන දේ. එතකොට අර සාමාන්‍ය මිනිස්සෙක් කියන අර්ථයටත් අපිට කිට්ටු කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඇහෙන් දකින, කනින් අහන, නාසයෙන් දිවෙන් කයින් විඳින, මනසට වැටෙන දේවල් ටික යම් පුද්ගලෙක්. Tamange ලෝකය මේක. ලෝක කුව මේකෙන් අදහස් වෙන්නේ ඇත්තටම මේ ලෝක කියන එක සාපේක්ෂයි. নিরপেক্ষව ගන්න බෑ ලෝකය කියන එක. දහමේ ලෝකය කියන එක සාපේක්ෂ දෙයක්. සාපේක්ෂ කියන වචනේ මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයන්ට තේරෙනවා. ඒ ඒ පුද්ගලයාට අදාළවයි ලෝකය කියලා එකක් තියෙනවා. දැන් මේක ටිකක් අද කමටහනට ගන්න උත්සාහ කරන්න. භාවනාවට ගන්න උත්සාහ කරන්න. තමන්ගේ ලෝකය. එහෙම එකක් තියෙනවා. ඒ තමයි අර බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන විදිහට මම දකින මම අහන මම විඳින සහ මම වටහා ගන්න යම් දේවල් ටිකක් තියෙනවා. ඒ ටික එක මගේ කටයුතු කිරීමක් තියෙන. ඒ ඒ ඒ දැන් සරල උදාහරණයක් ගත්තොත් මම තේරුම් ගන්න දෙයක් තියෙනවා ඊට පස්සේ මම ඒකත් එක්ක යම්කිසි ක්‍රියාකාරකමක යෙදී සිටිනවා. ඒක මගේ ලෝකයේ කොටසක් බවට පත් වෙනවා. අපි උදාහරණ කීපයක් කතා කරමු. අපි හිතමු අපිට අපේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා ජීවිතේ පවත්වාගෙන යාම කියන එක මූලික කාරණයක්නේ. එතකොට ඊට අදාළව අපිට යමක් වැටහෙනවා. අපිට මේ කෑම බීම අවශ්‍යයි. නවාතැනක් අවශ්‍යයි, ඇඳුම් පැළඳුමක් අවශ්‍යයි කියලා මේ මූලික අවශ්‍යතා ටික පිළිබඳව අපිට වැටහීමක් එනවා. අපිට නෙවෙයි සාමාන්‍ය තිරසන්තතුන්ට මේ වැටහීම එනවනේ. ඊට පස්සේ අපි ඒක ඒ පිළිබඳව නිරත වෙනවා. නියුක්ත වෙනවා. ඒ ආහාර සම්පාදන ක්‍රියාවලියේ නියුක්ත වෙනවා. නිවාසයක් සකස් කර ගැනීමේ ක්‍රියාවලියේ නියුක්ත වෙනවා. ඇඳුමක් පළඳුමක් සම්පාදනය කර ගැනීමෙහිලා නියුක්ත වෙනවා. එතකොට අවශ්‍යතාවය තේරුම් අරගෙන එහි නියුක්ත වීමක් තියෙනවා. ඒ ඒ ලක්ෂණය අපේ තියෙන. මෙන්න මේක මට අවශ්‍යයි. මේක මේ මේ ප්‍රමාණයෙන් තිබුණොත් හොඳයි. ඒක නිසා මේක මම සම්පාදනය කරගන්න ඕන කියලා එහෙම ඒ වගේ තියෙනවා. එක පැත්තකම ওই වගේ බොහෝ සත්වයෝ මේ ජීවිත පැවැත්මට අදාළ දේ තමයි දැන හඳුනගන්නේ වටහා ගන්න තේරුම් ගන්නේ එවැනි දේවල තමයි නියුක්තව සිටින්නේ කායික අවශ්‍යතාවලට අදාළ දේවල් ඉතිහා ගිහිල්ලා මානසික මනසට අවශ්‍ය දේවල් දැන අවබෝධ කරගෙන ඒවයි නියුක්ත වෙලා ඉන්නත් පුළුවන් තවත් එහාට ගිහිල්ලා මේ තවත් අය ලෝකයට යම් යම් සේවාවන් කරනවා අනිත් අයට උදව් උපකාර කරනවා ඒව වටිනවා ඒවයින් යහපතක් සිද්ධ වෙනවා කියලා අර පුණ්‍ය පක්ෂයේ දේවල් දැන අවබෝධ කරගෙන ඒ එවැනි දෙයක නිරත වෙලා ඉන්නත් පුළුවන්. තවත් කෙනෙක් ඊටත් ඉදිරි පියවරකට ගිහිල්ලා මේ කුසල පක්ෂයේ ඒක සුවිශේෂ දෙයක් බුදුදහමේ සුවිශේෂයෙන් උගන්වන දෙයක්. එවැනි දෙයක්. කුසල පක්ෂයේ දේවල් දැන අඳුනාගෙන මම කුසලය වඩා ගත යුතුයි කියන තැන ඉඳන් එවැනි එවැනි දෙයක නියුක්ත වෙලා, නිරත වෙලා යෙදිලා ඉන්නත් පුළුවන්. එතකොට අපි බැලුවොත් මේ නිකන් සාමාන්‍යයෙන් කොටස් තුනකින් විතර මේක මම ඉදිරිපත් කරුවොත් මේක අපේ අපේ ජීවිතේට දාලා බලන්න මේ අපි හැමෝගෙම ජීවිතේ මේ තුන මේ මේ අංශ තුන තියෙනවා පළවෙනිම සහ ප්‍රාථමිකම අංශය තමයි ජීවිත පැවැත්මට අදාළ දේවල් සම්පාදනය අවබෝධ කරගෙන තියෙනවා. ඒවා සම්පාදන කර සම්පාදනය කර ගැනීමේ ක්‍රියාවලියෙහි නියුක්ත වෙලා ඉන්නවා. ධන දාන්‍ය වස්තු හරි හම්බ කරනවා, ගේ දොර ඉඩකඩම් සම්පාදනය කරගන්නවා. එතකොට මේ එවැනි ක්‍රියාකාරකමක අනිවාර්යයෙන්ම සත්‍යයේදී සිටින සියලු දෙනා ඊළඟට ඒ ජීවිතය ඇතුලේ යුතුයකම් වගකීම් වගේ දේවල් ටිකක් මතුවලා එනවනේ. දැන් මට කවුරු හරි උදව් කරොත් ඉතින් මම තේරුම් ගන්නවා මමත් අනිත් එක්කනට උදව් කරන්න ඕනේ ඒක යුතුයකම කියලා. එතකොට මම එවැනි දෙයකට නිරත වෙනවා. මගේ පැවැත්මට මගේ උදව් උපකාර කරන නිසා මම අනිත් එක්කනට උදව් කරනවා. එතකොට තවත් දෙයක අපි නිරත වෙනවා. අර අපේ මූලික ජීවිත අවශ්‍යතා ටික සම්පාදනය කර ගැනීමේ ක්‍රියාවලියේ නිරත වෙනවට අමතරව යුතුයකම් වගේ දේවල් වලත් අපි නිරත වෙනවා. නියුක්ත වෙනවා. මම මේ පෙන්눔 කරන්නේ මේ පුද්ගලයෙක්ගේ ලෝකේ නිර්මාණය වෙන ආකාරය බුදුදහම තනු. එතන දැන් අපි පරිහම්බ කරගෙන කාලා බේල ජීවත් වෙන පුද්ගලයෙකුට එහා ගිහිල්ලා යුතුයකම් ආදීත් ඒවත් කරන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. දැන් එතනත් අපිට ඒ අනුව යම් කාර්යයන් ටිකද නියුක්ත වෙන්න වෙලා තියෙනවා. ඊළඟට එනවා වගකීම් වගේ දේවල් අපේ ජීවිතවල. දැන් අපි ගත්තොත් මේ වගකීම් කියන ඒවා බොහෝ වෙලාවට බැඳීම් එක්ක මතුවලා එන දේවල්. දැන් සාන්පුරුෂ භාර්යා සම්බන්ධයක් ගොඩනැගිලා තියෙනවා නම් එතකොට එකිනෙකාට යම් වගකීමක් දරන ගතියක් මතුවලා එනවා. ඊළඟට ඒ දෙන්නට දරුවෝ ඉන්නවනම් දරුවෝ පිළිබඳව කිසියම් වගකීමක් දරන ස්වභාවයක් මතුවලා එනවා. එතකොට අපි තවත් පැත්තක නිරත වෙනවා. නියුක්ත වෙනවා, යෙදෙනවා. මොනවාද වගකීම් කියන පැත්තට අපි යොමු වෙනවා. එතකොට බලන්න ඕන ජීවිතේට තව තවත් මේ මේ ජීවිතය කියන එක සකස් වෙලා ගොඩනැගිලා එන ආකාරය කියන්නේ මේ මම මේ කියන්නේ නැහැ පුද්ගලයාගේ ලෝකය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. අපි මේ කතා කරන්නේ සබ්බ ලෝකයේ අනබිරත සංඥා කියන ටිකක් ගැඹුරු කාරණයක් පිළිබඳව. දැන් මේක මෙහෙම එකක් නිර්මාණය වෙනවා. පුද්ගලයාගේ ලෝකය නිර්මාණය වෙන්නේ මෙහෙමයි. එතකොට ඔන්න දැන් ජීවිත පැවැත්ම පිළිබඳ කාරණේට අමතරව යුතුයකම් කරනවා අනිත් පැත්තෙන් වගකීම් දරන. ඔය ටිකේ නියුක්ත වෙලා ඉන්නකොට තවත් ටිකක් පුද්ගලයෙකුට දැනෙන්න පුළුවන් මට පුළුවන් නේද තව කෙනෙකුට උදව් උපකාර කරන්න සමාජ සේවයක් කරන්න ආදී වශයෙන් කියලා නිකම් පුණ්‍යමය කටයුතු වල සුබ සාධන කටයුතු වල අනුත් අනිත් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන අංශය ඒක වැටහිලා ඒක අවබෝධ වෙලා අනේක හොඳ වැඩක් හොඳ වැඩක් ඉතින් කියලා හිතලා එවැනි දෙයකටත් යොමු වෙන්න පුළුවන් අපි එහෙම යොමු වෙලා ඉන්න දැන්. පුණ්‍ය කටයුතු වලට. එතකොට අපි එවැනි ඉතින් අපි සොයලා බලලා අන් අයට ආධාර උපකාර උදව් උපකාර උපස්ථාන ආදී කටයුතු වලත් යෙදිලා ඉන්නවා. එතකොට ඒකත් තමන්ගේ ජීවිතේ කොටසක් නැත්නම් තමන්ගේ ලෝකයේ බවට පරිවර්තනය වෙනවා. මම මම මේ මේ මේ වගේ සමාජ සේවා කරනවා, මේවා කරනවා, මේවා අකණ්ඩව දිගට කරගෙන යනවා. මේ මේ පින්කම් කරනවා, මේ පරිත්‍යාග කරනවා ආදී වශයෙන් කියන එහෙමත් කොටස ජීවිතයට එකතු වෙනවා. තවත් ඉස්සරහට ගිහිල්ලා මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට වැටහෙන්න පුළුවන් මම මගේ ජීවිතේ කුසල් වඩා ගන්න ඕන මේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්න ඕන මේ නිවීම සැනසීම නිවන සාක්ෂාත් කරගන්න ඕන කියන තවත් විශේෂ අවබෝධයක් එන්න පුළුවන් කෙනෙකුට. හරි ශා วก මට්ටමට ආවම ඒ අවබෝධය එනවා. එතකොට එයා ඒකේ නිරත වෙන්න පුළුවන්. ඒකේ නියුක්ත වෙන්න පුළුවන්. ඒකේ යෙදී සිටින්නෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒකට එයාගේ ලෝකයට තවත් පැත්තක් විවර වුණා. ওই විදිහට බලන්න මේ මේ මං කියන පැතිකඩයන් අපේ හැමෝගෙම ජීවිතවල තියෙන. මේ කතා කරන මම මගේ ජීවිතේත් ඔය පැති ගැඩ ටික ඔක්කොම තියෙනවා. මම මගේ ජීවිත ප්‍රයත්න කරගෙන යනවා. ඒක වික්ෂ ජීවිතේ නම් කෙලින්ම වික්ෂුවකටම බුදුරජාණන් වහන්සේ කෙලින්ම පවරලා තියෙනවා. ආයි කිසිම හේත්ම තමන්ගේ ජීවිත ප්‍රයත්න සම්බන්ධ කාරණේ උපසම්පන්න භික්ෂුවක් වෙනකොට නම් කිසිසේත්ම වෙන කෙනෙකුට පවරන්න බෑ. සම්පූර්ණ තමන් ඒකේ වගකීම දරා ගන්නවා. ජීවිත පැවැත්ම සම්බන්ධයෙන් ඉල්ල ගන්න පුළුවන් කාගෙන් හරි ඒකත් ඉතින් පින්නපාතයක් විදිහට තමයි ඉල්ල ගන්න පුළුවන්කම තියෙන්නේ එතනින් එහාට බෑ කොහොම නමුත් සම්පූර්ණ වගකීම දරන්න ඊළඟට යුතුයකම් සහ වගකීම් පැත්ත ගත්තොත් එහෙම ඒවත් තියෙනවා ත්‍රිසු ජීවිතේ. දැන් සිංහලෝවාද වගේ සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ භික්ෂුවගේ එක්තරා යුතුයකම් පැත්තක් පෙන්වනවා. දැන් අර භික්ෂුවට සිව්පසේ පරිත්‍යාග කරන අය ඉන්නවනේ. එතකොට ඒ අය වෙනුවෙන් පෙරලා යුතුයකමක් තියෙනවා. ඒ අයගේ අධ්‍යාත්මික දියුණුවට, ලෞකික දියුණුවට වැඩ කිරීමක් භික්ෂුවකින් අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් ඒ අයගේ අධ්‍යාත්මික දියුණුවට යම් මෙහෙවරක් කරන්න, මෙහෙයක් කරන්න වික්ෂුවට යුතුයකමක් තියෙනවා. ඉතින් එවැනි දෙයක් වික්ෂුවට තියෙන යුතුයකම් කියලා කොටසක්. ඒ ඒ පැත්තෙන් බලපුවාම ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගකීම් ගිහියත්තන්ට තරම් නැතත් ශාසනික වගකීම කියන එක ටිකක් දුරට බුදුරජාණන් වහන්සේ වික්ෂුවට පවරලා තියෙනවා. උදාහරණ වශයෙන් ධර්ම විනය කියන මේ මේ වටිනා දේ අන්තිම කෙනා වෙන්න එපා. මේ මේ ශාසනයේ අන්තිම කෙනා වෙන්න එපා. මේක මේක ඉදිරියට දෙන්න මේ වටිනා දේ ඉදිරියට පවත්වන්න කියන වගකීම බුදුරජාණන් වහන්සේ පවරලා තියෙනවා. ඔය මගදේව මකාදේව වගේ සූත්‍රවලදී සියලුම පොදුවේ සියලුම ආර්ය ශාවකයන්ට ඒක පවරලා තියෙනවා. එතකොට භික්ෂුවකට බලපුවහම මේවා මේ අනිවාර්ය කාරණා නොවුනත් වගකීමක් කියන දෙයක් සාසනික පැත්තෙන් නැතුව නෙමෙයි. ඊට එහාට ගිහිල්ලා යම් යම් වගකීම් දරන විසුණු වහන්සේලාත් ඉන්නවා. මේ දැන් ආරාම පන්සල් සාසනික දේපල අදී දේවල් පිළිබඳ වගකීම් දරන ස්වභාවය තියෙන. ඒ වගේ තියෙනවා. එතකොට ඊළඟට විසුණු වහන්සේලාත් පින්කම් ආදී දේවල් කරනවා. ඊළඟට මූලිකම දේ ගත්තොත් කුසලයේ වැඩිම. දැන් ওই දේවල් ටික අපේ ජීවිතේ තියෙනවා. තමන්ගේ ලෝකය කියන එක සකස් වෙන්නේ ওই දේවල් ටිකෙන්. මේක සාපේක්ෂයි. දැන් ඔය විසු ජීවිතේ වගේ නෙමෙයි ගිහි ජීවිතේ දිහා මෙතනින් අපේ දන් සභාවේ ඉන්න කල්යාණ මිත්‍ර ගිහියැත්තෝ ටිකක් හිතලා බලන්න ඔය අපි අපි අපි කතා කරන අපේ දිස්ස ජීවිතේ තරම් සරල නෑ. ගිහියත්තන්ගේ ජීවිතේ. ඒක ඊට වැඩිය බොහොම සංකීර්ණ. අර අපි තනියම අපේ ජීවිත පැවැත්ම සම්බන්ධව වගකීම දරාගෙන ඉන්නව වෙන්න පුළුවන්. නමුත් ගිහියත්තෝ තමන්ගේ ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවෝ, අම්මා තාත්තා නඩත්තු කිරීම ආදී කුටුම්බයක් පිළිබඳ වගකීම දරනවා වෙනකොට. මේ මේ පැවැත්ම කුටුම්බේ පැවැත්ම වෙනුවෙන් තම තනි පුද්ගලයෙක්ගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරනවට වැඩි. ඊළඟට යුතුයම් වගකීම් ආදී පැති බැලුවොත් එහෙම ඒවා හරි සංකීර්ණ විදිහට තියෙන්න පුළුවන්. ඉතින් සමහර අයට දැන් දරුවන්ගේ යුතුයකම් වගකීම් වගේ දේවල් මේ පුදුම විදිහට ජීවිතේට සම්බන්ධ වෙලා තියෙනවා. ඒව ජීවිතේ එක්ක බැඳිලා තියෙනවා. ඒවට අපිට ඒවා කරන්න එපා. ඒවයින් අයින් වෙන්න කියන්න බෑ ඇත්තට. මොකද දැන් උදාහරණයක් ඇටියට ගිහි ජීවිත ගත කරන ඇත්තෝ උත්සාහ කරනවා තමන්ගේ දරුමල්ලන්ව සාමාන්‍යයෙන් ඒව සාදීන ජීවිතයකට යොමු කරා. අපේ අපේ ලංකාවේ සිංහල සංස්කෘතිය ඇතුලේ නම් කියන්නේ මේ දරුවන්ගේ බරෙන් නිදහස් වෙනවා කියලා මව්පියන්ට එහෙම බරක් බරක් කියන්නේ නිකන් යුතුයකමක් වගකීම් සහගත ගතියක් තියෙනවා. ඉතින් ඒක නිරත වෙනවා ඉතින්. ඒගොල්ලන්ට උගන්වනවා රැකී ආරක්ෂාවල් හොයදෙන්න බලනවා. ඊට පස්සේ ඉතින් තව මොන හරි දේපලක් සම්පාදනය කරලා දෙන්න, ආවාහ විවාහ කරලා දෙන්න ඔය වගේ ලොකු වැඩක් ඉතින්. ඉතින් එහෙම එකක් කෙනෙක්ගේ ජීවිතේ තියෙන්න පුළුවන් නැහැ කියලා අපිට කියන්න බෑනේ. ඒවා තියෙනවා. ඒවයින් තමයි මේ ජීවිතේ ලෝකයේ පුද්ගලයාගේ ලෝකය නිර්මාණය වෙන්නේ. බුදුදහමේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඒකයි. එහෙම නැතුව මේ ලෝක ගෝලය ගැන නෙමෙයි මේ අපි කතා කරන්නේ. අපිට ලෝක ගෝලය ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි මේ මේ සංඥාවට අදාළ වෙන්නේ සබ්බ ලෝකේ අනබිරති නැත්නම් අනබිරත සංඥාවට අදාළ වෙන්නේ මේ ග්ලෝබ් එක නෙමෙයි මේ ලෝක ගෝලය නෙමෙයි. මේ පුද්ගලයා වට පුද්ගලයා කේන්දර කරගෙන ගොඩනැගෙන ලෝකය. ඒකට මගේ ලෝකය කියලා කියමුවා. සරල මගේ ලෝකය. ඒක අපි මගේ ලෝකේ නිර්මාණය වෙන හැටි මම මේ ඩිංග මතක් කරේ. කොහොම ලෝකයක් හැමෝටම තියෙනවා. ඉතින් ගිහි ජීවිත වුණාම හරි සංකීර්ණ. ආවා විවාහ නොවේ නැත්තන්ට සමහරට එච්චර සංකීර්ණ නැහැ. ආවා විවාහ වෙච්ච නැත්තන්ට සංකීර්ණ නැහැ. ඊට පස්සේ රාජකාරී යුතු තම වගකීම් නොදර නැත්තන්ගේ ලෝකේ සරල වෙන්න පුළුවන්. ඒවා දර නැත්තන්ගේ ලෝකේ සංකීර්ණ වෙන්න පුළුවන්. ඊට වැඩි. ඒ නිසා අපි මේ ලෝකයේ සමහරුන්ගේ සරලයි සමහරුන්ගේ සංකීර්ණයි. දැන් පැවිදි ඇත්තන්ගේ සරල වෙන්න පුළුවන්, ගිහි ඇත්තන්ගේ සංකීර්ණ වෙන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන වැදගත් කාරණේ. අපි ඉස්සරහට එනවා ඒ කාරණේට. මොකද්ද මේකේ? මේ සංඥාවෙන් කියන්නේ කියලා. ඉතින් දැන් තමාම බලන්න තමන්ගේ ලෝකය දිහා. අද අපේ කමටහන විශේෂයෙන් ඒක. ඒ ඔය විදිහට කිසියම් සංකීර්ණ මේ මගේ ලෝකයක් හැම හැම දෙනා තුළම තියෙනවා. ඒක සරලයි කියන්න බෑ. ඒක ඉතාම සරල මට්ටමට එන්නේ ඉතින් අරිහත් භාවයේදී අරිහත් රහතන් වහන්සේ කෙනෙකුටත් තමන්ගේ ලෝකයක් තියෙනවා. එයාටත් තියෙනවා ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ආහාර ටික සම්පාදනය කරගන්න වැඩපිළිවෙල ඉන්න නවාතනක් සකස් කරගන්න වැඩපිළිවෙල තියෙනවානේ. මේ ටික තියෙනවා. ඒකේ නිරත වෙනවා දිනපතා. දිනපතා එයා අඩුම ගානේ පින්නපාත යනවා කියලා අපි නිකන් රතන්නාසේ නිකන් පැවිදි ජීවිතයේ පැත්තෙන් නිකන් හිතලා බැලුවොත් ඉතින් එයා ආහාර ටික සම්පාදනය කරගන්න ඕනේ. ජීවිත පැවැත්ම කරගන්න ඕනනේ. එවැනි දේවල් ටිකක් තියෙනවා. සමහරට පින්කම් ආදී දේවල් නොකර ඉන්න පුළුවන්. නමුත් කුසලයේ වැඩි වීම, සමාජයට කරන යුතුයකම්, සමාජ සේවාව වගේ දේවල් තියෙන්න පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේ දිහා බලන්න අවුරුදු 45ක් උන්වහන්සේගේ ලෝකේ මොනවද කෙරුණේ? සෑහෙන වැඩ කොටසක ඉදිරිය හිටියා. නිකන් හිටියේ නෑ. නිරතව හිටියේ නිතරම. නිරතව නිරතව ඉන්නවා කියලා කියන්නේ යම් දෙයකට නිකන් යෙදී සිටිනවා කියන අර්ථය. නියුක්ත, නියුක්තිය, නියුක්තව ඉන්නේ. ඒක තමයි ලෝකයේ හැටි. ඉතින් මේක සමාජයේ ලෝකය තේරුම් ගත යුතුයි අපි. මම මගේ ලෝකයේ තේරුම් ගන්නවා. මම මෙන්න මේ මගේ ජීවිත පැවැත්මට මම මේ මේ දේවල් ටික කරනවා. ඊට අමතරව මම මේ යුතුයකම්, මේ වගකීම්, මේ පින්කම්, මෙන්න මේ කුසල් වැඩීම් කියලා ওই අංශ ටික දල වශයෙන් අපිට ගන්න පුළුවන්. ඒක තමයි මගේ ලෝකය. ඊළඟට මේ සංඥාවේදී කියනවා ඔය සියල්ල එකතු කරගත්තම සබ්බ ලෝක කියන වචනේ යෙදෙනවා. ඉතින් ওই ලෝක විස්තර කරන්න ගිහිල්ලා අටුවා පසුකාලීන ධර්ම ග්‍රන්ථ ඒවා ඉතින් ඒවයි නොඑක් විස්තර තියෙනවා කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා ඕවා බෙදලා එක එක විදිහට වෙන් කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් එච්චර අපි සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ මුල් බුදු සමයේ මේක පැහැදිලි කරලා තියෙන ඉතාම සරලව සහ අපිට ගෝචර වෙන ආකාරය. ඒ නිසා ඒක ඒ විදිහට ගියොත් අපිට මේක ග්‍රහණය කරගන්න නැත්නම් ගෝචර කරගන්න, තේරුම් කරගන්න හරි පහසුයි. මේක හරි වැදගත් පැත්තක්. මොකද හැමෝටම රහත් උනත් මේ ලෝකේ තියෙනවා. එහෙම තියෙනවා. එතකොට ඒකේ නියුක්ත වෙන්න ඕනනේ. නියුක්ත නියුක්තියක් තියෙනවා. ඒකයි. එතකොට කියනවා සබ්බ ලෝකේ දැන් ඔය ලෝකය දැන් අපි අඳුනගත්තා. අනබිරති. ඒකයි මේ කියන්නේ. ඔක තමයි සංඥාව පැහැදිලි කරන්නේ. අනබිරති. අබිරති කියන්නේ දැන් රති කියන වචනේ රත රති කියන වචනේ ඇල්ම කියන අදහස තියෙනවා. රති ඇලීම කියන අදහස තියෙනවා. උපාදාන තරම් බරපතල නොවුනත් නිකන් ආනන්දන ගතිය සතිවල තියෙන. එතකොට මේ ලෝකයේ Tamange ලෝකයේ රතිය ඉවත් කරගන්න නැත්නම් අනබිරති න අබිරති අබිරති කියන වචනේ ගත්තම ඒකෙන් අදහස නිකන් මේකේ නිකන් යෙදී සිටිනවා නමුත් මේක තදින් හිතට ගන්නවා කියන වගේ අදහසක් මේ තියෙන්නේ. මේක යෙදී සිටිනවා ඒකෙන් අයින් වෙනවා කියන එක නෙවෙයි. ඒකෙන් අයින් වෙන්න බෑනේ. ඒක යම් ප්‍රමාණයකට මේක යෙදෙන්න ඕනනේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපේ ජීවිත පැවැත්ම පිළිබඳ කාරණේ පොදුවේ ඉහි වුණත් පැවිදි වුණත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් මොන මට්ටමේ මිනිසෙක් වුණත් තමන්ගේ ජීවිත පැවැත්ම සම්බන්ධයෙන් කටයුතු වල යෙදී සිටින්නම ඕනනේ. ඒකෙන් අයින් වෙන්න බැහැනේ කෙනෙකුට. සබාධමට අනුව යම් දවසක අපි මරණයටපත් වෙනකන් අපි අපේ ජීවිතේ පවත්වාගෙන යාම කරනවා. එතකොට ඒකේ ක්‍රියාවෙන් අයින් එන්නේ බැහැර වෙන්න බෑ. නමුත් මේකේ අභිරතියකට යන්න හොඳ නැහැ. අවශ්‍ය නැහැ. අභිරතිය කියන්නේ මේකේ තදින් ඇලෙන ගතිය, තදින් යෙදෙන ගතිය, තදින් මේකට යොමුව සිටින ස්වභාවය. අධිරතිය. ඒකෙන් දුරස් වෙන්න කියන්නේ අනාබිරති. අනාබිරති. ඒක අවබෝධ කරගන්න සංඥා. සංඥා කියන්නේ ටිකක් මේ ගැඹුරු දේවල් අවබෝධ කර ගැනීමනේ. තමන්ගේ ලෝකය තේරුම් අරගෙන ඒ ලෝකයේ නියුක්තව හිටියට ඒකේ තදින් දැස ගන්න. ඒකයි මේ සංඥා විස්තර කිරීමේදී බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු විශේෂ වචන කීපයක් තියෙනවා. අපිට මේ වචන මෙතෙන්දී වැදගත් වෙනවා. උපාදාන චේතසෝ අදිත්‍යාන අබිනිවේෂ අනුසය කිය. අබිනිවේෂ අනුසය වගේ වචන පාවිච්චි කරලා තියෙනවා. ඒ උපාදාන කියන වචනේ දැන් හැමෝටම තේරෙනවා. ඒක මම නැවත විස්තර කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඇලීම, ගැටීම, මුලා. මොකේද අර තමන්ගේ ලෝකේ. තමන්ගේ ලෝකේ තමන් සකස් කරගෙන තියෙනවා තමන් අපි දැන් ලෝකේ පැහැදිලිනේ. ඒ ලෝකේ නියුක්ත වෙලා හිටියට, නිරත වෙලා හිටියට, යෙදී සිටියට ඒක ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න අවශ්‍ය නැහැ. අර විදර්ශනාවෙන් ඒව දිහා බලන්න ඕන. අපේ ජීවිත පැවැත්මට සම්බන්ධ දේවල් කරත්, යුතුයම් කෙරුවත්, වගකීම් දැරුවත්, පුණ්‍ය කටයුතු කෙරුවත්, කුසලයේ වැඩුවත් මේ මොන්න වැඩේ යෙදුනත් ඒවයි තියෙන ගති ලක්ෂණ ස්වභාව ස්වરૂප අනුව ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න අවශ්‍ය නැහැ. හැම දෙයක්ම අනිත්‍ය අනාත්ම විදිහටම අපි දකින්න. එතකොට මේ බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. ඒ නිරුත් හැබැයි නියුක්තව ඉන්නේ. අර නියුක්ත නැහැ කියන්න බෑ. නිරත වෙලා ඉන්නේ. යෙදී සිටින්. නමුත් හරි සැහැල්ලුවෙන් මේවා යෙදිලා ඉන්නේ. උපාදාන නැහැ. ඊළඟට චේතසෝ අදිඨානා කියන වචනයක් මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ පාවිච්චි කරනවා. චේතසෝ අදිඨාන. ඒ කියන්නේ ලෞකික දේ හෝ ස්වභාවයන් ඉලක්ක කරගෙන ජීවිතේ මෙහෙවීම. දැන් මේ අදිෂ්ඨාන කියන එක සාමාන්‍යයෙන් ලෞකික පැත්තෙන් ගත්තොත් නම් අපි කියනවා මේ අදිෂ්ඨානය අවශ්‍යයි කියලා. අදිෂ්ඨානයක් නැතුව කොහොමද ජීවිතේ ඉස්සරහට යන්නේ කියලා. නමුත් මෙතන කතා කරන්නේ මේ ලෞකික දේවල් ඉලක්ක කරගෙන ජීවිතේ මෙහෙවීම කියන එක. සාමාන්‍යයෙන් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා කියලා කියන්නේ කිසියම් ඉලක්කයකට ජීවිතේ මෙහෙවීමනේ. ඒ මම මේ මම මෙන්න මේක කරනවා. නැත්තම් මේ දේ මම ලබා ගන්නවා. කියලා ඒක තියාගෙන යන්නේ ලෞකික දේවල්. දැන් මෙතෙන්දී යම් යම් දේවල් ජීවිතේ කරනවා තමයි. ඒත් ලෞකික දේවල් වලට ජීවිතේ ඉලක්ක කරන්නේ නැහැ. ඒවයි තදින් දැසගන්නේ නැහැ. අභිනිවේෂ කියන වචනයකොත් මෙතන පාවිච්චි වෙනවා. අභිනිවේෂ. චේතසෝ අදිඨාන අභිනිවේෂ. මේ දැඩිව බැස ගැනීම කියන අර්ථය තමයි සංහාමාන දිට්ඨි වශයෙන් යමක බැහැගෙන බැහැගෙන කියන්නේ මේ මානසිකව මානසිකව යමකට බැහැගෙන ඒ තුල වාසය කරනවායි කියන අදහස තමයි අබිනිවේෂ කියන වචනේ තියෙන්නේ. අබිනිවේෂ. ඉතින් අන්න ඔය වගේ දේවල් පජහන්තෝ විහෙරති අනුපාදියන්තෝ. පජහන්තෝ කියන්නේ ඒවා බහැර කරගෙන එහෙම දේවල් තියෙනවද මම මේවට දැඩිව බහැලා ඉන්නවද මම මේ සාමාන්‍ය ජීවිතයේ වැඩ ටික දැන් අපි ආර්ය මට්ටමට ආවෙන් පස්සේ අපි අර ඕලාරික මට්ටමේ දේවල් කරන්නේ නැහැ සාමාන්‍ය ජීවිත පැවැත්මයි යුතුයකම් වගකීම් ටිකයි ඔය පින් පුණ්‍ය අපේ ඉතින් දේවල් කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒවත් ඉතින් කෙරුවට කමන්නේ මූලික වශයෙන් කුසලයේ වැඩිමයි තමයි අපි යෙදී සිටින්නේ මොකද අපි මේ කතාවේදී අපි නිතරම මතක් කරන දෙයක් තමයි අපි මේ ශේක මට්ටමින් තමයි අපි හැම දෙයක්ම මේ සාකච්ඡාවේ යන්නේ. කියන ආර්ය ශ්‍රාවක මට්ටමේ. ආර්ය ශ්‍රාවකෙක් හැටියට බලපුවම ඔහොමයි. එයා ඉතින් තමන්ගේ ජීවිත පැවැත්ම පිළිබඳ කාර්යය අනිවාර්යෙන් නිරත වෙලා ඉන්නේ. ඒක ආර්ය ශ්‍රාවකයට විතරක් නෙවෙයි රහතන් වහන්සේට පොදු කාරණයක්. සමහර විට ඊට මෙහා යුතුයකම් සහ වගකීම් දරනවා වෙන්න පුළුවන්. පුණ්‍ය කටයුතු වල යෙදී සිටිනවා වෙන්න පුළුවන්. ඊට අමතරව සුවිශේෂ කාර්යය අර්ථාවක්‍යගේ කුසලයේ වඩ. ඉතින් ওই ටිකේ යෙදලා ඉන්න පුළුවන්. නමුත් එතෙන්දී බුදුරජාන් වහන්සේ අපිට කියනවා මේක තමයි ඔබේ ලෝකය. සබ්බ ලෝකේ අනබිරත සංඤී. යේ ලෝකේ උපාදානා චේතසෝ අදිත්‍යාන අබිනිවේෂානුසයා තේ පජහන්තෝ විහෙරති අනුපාදියන්තෝ ඒකට මේවා තිබුණට මේවා කෙරුවට මේවයි නියුක්තව සිටියට ඒවයි බැහැ ගන්න අවශ්‍ය නැහැ. ඒවටම ඉලක්ක ඒවටම මේ ජීවිතේ මෙහෙවන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන් ඔය අදිෂ්ඨාන කියන එකේ තියෙනවා දැන් අපේ පාරමිතා පැත්තෙත් අදිෂ්ඨාන කියලා එකක් තියෙනවා. පාරමිතා පැත්තෙත්. ඉතින් මේ මෙතන අදහස් කරන්නේ පාරමිතා පැත්තේ කාරණේ නොවේ ඇත්ත වශයෙන්. පාරමිතා පැත්තේ තියෙන අදිෂ්ඨානය වෙන්නේ කුසලය වැඩිවීමට අවශ්‍ය කරන මේ මනස අවශ්‍ය විදිහට මනස මෙහෙවීම කුසලයේ වැඩිම පැත්තට නමුත් මෙතන කියන්නේ ඒ පැත්තේ අදිෂ්ඨානය ගැන නොවේ. ලෞකික පැත්තට අදාළ අදිෂ්ඨානය ගැන මේ කියන්නේ. එහෙමයි. ඉතින් ඔන්න ඔය කාරණේ තමයි මේ මේ සංඥාවෙන් පැහැදිලි කරන්නේ. අනබිදති සංඥාවෙන් පැහැදිලි කරන්නේ ඒ දේ. ඉතින් මම හිතනවා මේ කාරණේ අපේ කල්යාණ මිත්‍රයන්ට පැහැදිලි වෙන්න ඇති. ඒක අපි කමටහනක් විදිහට කොහොමද ගන්න? ඒක තමයි හුඟක්ම වැදගත් වෙන්නේ. පළවෙනිම දේ මම මුලින් පැහැදිලි කර විදිහට මේ තමාගේ ලෝකය කියන දේ අවබෝධ කරගන්න උත්සාහ කිරීම. ඒක මේ හරි වැදගත්. තමන් ගේ ජීවිත පැවැත්ම යුතුයකම් වගකීම් පින්කම් කුසල් වැඩීම් කියලා මම සාමාන්‍යයෙන් ඔය තේරුම් ගැනීම සඳහා ওই විදිහට ගත්තා ඔය ඔය ටික. දැන් අතේ ඇඟිලි පහ වගේ ඔබ කියන්න පුළුවන්. පළවෙනි එක ජීවිත තමන්ගේ පෞද්ගලික ජීවිත පැවැත්මට අදාළ දේ. ඉතින් ඒක පෞද්ගලික විතරක් වෙන්නේ නැහැ. සමාජයට ජීවිත ගත කරන ඇත්තෝ තම තමන්ගේ කුටුම්බයේ පැවැත්ම කියලා ගම් ඒ වෙනුවෙන් කරන දේ. ඊළඟට යුතුයකම්. ඊළඟට වගකීම්. ඊළඟට පුණ්‍ය කටයුතු ඒවා ඉතින් අර අර ටිකෙන් බර නිදහස් වෙච්ච ඇත්තෝ අර ජීවිත මුල් තුන තුනේ බර අඩු ඇත්තෝ මේ පුණ්‍ය කටයුතු කරන සමහරු නම් අර අර තුන ඇතුළෙම මේක කරනවා ඒ කරන්නේ හැබැයි වෙනත් විදියකින්. ඒක පුණ්‍ය කටයුතු හැටියට නෙවෙයි වෙනත් පරමාර්ථ වලින් කරන දේවල් තියෙනවා. නමුත් අර මුල් තුන නිදහස් වෙන්නේ නැත්තෝ පුණ්‍ය කටයුතුත් කරන්න පුළුවන්. ඊළඟට ඔය මුල් ඒවා පිළිබඳව යථාබෝධය ඇති කරගෙන ඒවා සැහැල්ලු කරගත්ත අත්තන්ට කුසලයේ වඩන්න පුළුවන්. එතකොට පස්වෙනි කාරණය කුසලයේ වැඩිම හැටියට අපි ගත්තොත්. ඔය ටික අපේ ආර්ය ශාවක ජීවිතයේ ඔය ටික කෙරෙනවා. ඔය ටික යනවා ක්‍රියාත්මකව පවතිනවා. එතකොට දැන් ඔය විදිහට තමන්ගේ ලෝකයේ දිහා බලන්න මේ මේ දේවල් වල මම මොන මොන දේවල් වලද වැඩිපුර නිරත වෙලා තියෙන්නේ මම ජීවිත පැවැත්මට අදාළ දේවල් වලද වැඩිපුර නිරත වෙලා ඉන්නේ. එහෙම නැත්නම් යුතුයකම් වලද, එහෙම නැත්නම් වගකීම් වලද, එහෙම නැත්නම් <clears throat> මේ පුණ්‍යමය කටයුතු වලද, එහෙම නැත්නම් කුසලයේ වැඩිම තුලද වැඩිපුර නිරත වෙලා ඉන්නේ. හැබැයි මේ අංශ පහේම යම් ප්‍රමාණයකට නිරතයි රහතන් වහන්සේ. වෙනසකට තියෙන්නේ අසුතවා පුදුජන මට්ටමට එනකොට අර අගහරියේ දේවල් කුසලයේ වැඩිම නැත්තරම නැති වෙන්න පුළුවන් පුණ්‍ය කටයුතු නැත්තරම නැති වෙන්න පුළුවන් සමහර විට වැඩිපුරම යෙදිලා ඉන්නේ තම ජීවිත ප්‍රයත්නට අදාළ දේ. ඒකෙත් සිහිනුවණකින් සිහි බුද්ධියකින් දෙදෙන බවක් පේන්නේ නැහැ. කාමයට අකුසලයට වැටිලා පව් අකුසල් කරමින් තම ජීවිත පැවැත්ම කිරීමක් තියෙන. එතකොට අපි ඒකට කියන්නේ මිච්ඡා ආජීව කියලා. නමුත් දැන් අපි ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වුණෙන් පස්සේ අපි ජීවිතේ පවත්වගෙන යන එක හැබෑව. ඒත් දැන් ඒක සම්මා ආජීවයක් බවට පත් වෙනවා. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි ඇතුළත්. ආර්ය මාර්ගයේ ඇතුළත් අපි. එහෙම තියෙන්න පුළුවන්. ඉතින් ඒකටම තමයි යුතු සම්වගකීම් කියන දේවලුත් වැටෙන්නේ. පින්කම් උනත් සමහර වෙලාවට ජීවිතේ සතුට සඳහා කරනවා නම් ඒත් වැටෙන්නේ දිවි පැවැත්ම පැත්තටම තමයි. ඉතින් නමුත් ඒව කරුණාවෙන් මෛත්‍රියෙන් කරනවා නම් කිසිදු අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැතුව සුබ සාධනාර්ථයෙන් අනිකාගේ යහපත සලකාගෙන කරනවා නම් ඔන්න ඒක කුසල පැත්තට වැටෙනවා. එතකොට බලන්න මේ අපි කතා කරා නිකන් ක්ෂේත්‍ර පහක් විතර පයින් හතරක්ම මේ ලෞකික පැත්තට බරව යන ජීවිත පැවැත්මට අදාළ දේවල් යුතුයකම් වගකීම් පින්කම් ලෞකික පැත්තට තමයි වැටෙන්නේ. අධ්‍යාත්මික පැත්තට වැටෙන්නේ කුසල් වැඩි සීල සමාධි ප්‍රඥා වැඩි එතකොට දැන් අපි අපේ ජීවිතය දිහා බලන්න ඕනේ මේ මේ දෙපැත්තේ මේ මේ දැන් අපි පහ දෙක කරගත්තා ඉතින් අපි තේරුම් ගැනීම සඳහා අපේ ලෝකේ මගේ ලෝකේ තේරුම් ගැනීම සඳහා මම පහකින් ඉදිරිපත් කරා. දැන් පහ දැන් අපි දෙක කරගත්තා. හතරක් එක පැත්තකට. ජීවිත පැවැත්මට අදාළ දේවල් යුතුයකම් වගකීම් පින්කම් කියලා අපි ගත්තා ඒ ටික එක පැත්ත ලෞකික ඒ ඔක්කොම ජීවිත පැවැත්ම සම්බන්ධ කුසල් වැඩි වීම අධ්‍යාත්මික පැත්තට දාලා දැන් ওই දෙපැත්ත කොහොමද කියලා බලන්න ඕන අපේ ජීවිතේ. බර වැඩි කොයි පැත්තටද? කියලා නිතරම බලන්න ඕන. මේ බලලා අර ලෞකික පැත්තේ බර වැඩි කරගත්තොත් අපි නිවන් මාගේ යන්නේක ප්‍රමාද වෙනවා. ප්‍රතිපදාව දුෂ්කර වෙනවා. දුක්ඛා පටිපදා වෙනවා. ඒකයි. එතකොට වේගවත් නැහැ. මොනරාගේ ගමන වගේ වෙනවා. හැබැයි ලෞකික පැත්ත ටිකක් සැහැල්ලු කරලා දැන් ඒක සැහැල්ලු කරන ක්‍රම දැන් අපි දන්නවා. ඒ ඒ ඒ සඳහා ගැඹුරු අවබෝධය තියෙනවා. දැන් පංචකාම ගත්තොත් ඒ ඕලාරික විදියට පංචකාම පස්සේ පන්නන්නේ නැහැ. ජීවිත පැවැත්මට අවශ්‍ය දේවල් ටිකක් විතරක් සරලව සම්පාදනය කරගන්න. එතකොට ආරි සැහැල්ලුයි. මේ පැත්ත ඒ ඒ ලෞකික පැත්ත සැහැල්ලු කරන්න පුළුවන්. ඒකට හොඳ අවබෝධයක් තියෙනවා. කැපකිරීමක් තියෙනවා. සැහැල්ලු කරන්න පුළුවන්. ඉතින් මේ මේ පැත්ත සැහැල්ලු කරපුවාම එතකොට Tamanට ජීවිත පැවැත්ම පිළිබඳ වගේ ඒක තිබ්බට ඒක සරලව ගෙනියන සරල ඇඳුමක්, සරල ආහාරයක්, සරල නිවාසයක් ම්ම් කින් යැපිලා ඉන්න පුළුවන්. මේකයි කිව්වේ අර අරියංශ ප්‍රතිපදාව කියලා. එතන ඉන්නකොට ඒ පැත්ම ඒ ඒ පැත්ත සැහැල්ලු වෙනවා. ඊළඟට යුතුයකම් යුතුයකම් තියෙන්න පුළුවන්. යුතුයකම් ඉතින් මත් වෙන හෙන්නේ නැතුව තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන්. ඊළඟට ඒ වෙයිදිත් තියෙනවා අර අදිත්‍යාන අබිනිවේෂ අනුසය කියලා බුදුරජාන් වහන්සේ වචන වගේක් පාවිච්චි කරා. සමහර වෙලාවට මේ යුතුයකම් වගකීම් ජීවිත අවශ්‍යතා වගේ දේවල් වලදී අපි නිකන් ඉලක්ක තියාගෙන තියෙනවා. මේක ටිකක් මේ මේක අර ලෞකික පැත්තෙන් කතා කරොත් නම් ඉතින් කියයි මහා නෙගටිව් කතාවක් පසුගාමී ප්‍රතිගාමී කතාවක් මේ කරන්නේ කියලා. නමුත් මේ අපි කතා කරන්නේ ලෞකික පැත්ත ගැන නෙමෙයි. මේක පටිශෝතගාමී අනිත් පැත්තට යන එකක් මේ කතා කරන්නේ. ඒක නිසා මේක දැන් දැන් මේ මට්ටමේ ඉන්න යෝගීන්ට මේක තේරුම් ගන්න පුළුවන්. එතකොට අපේ ජීවිතවලට ජීවිතයේ මේ ලෞකික දේවල්වලට ඉලක්ක තියාගෙන ඒ ඉලක්ක තියාගෙන අදිෂ්ඨාන කියලා අපි ඒවට කියන්නේ. වැඩ කරාට කමක් නැහැ. හැබැයි අපි මතක තියාගන්න ඕන මේ අපි බලාපොරොත්තු වෙන ඉලක්කය වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. ඒක ඒක මේ ඊටාම සියුම් විදිහට නූතන භෞතික විද්‍යාවේ එහෙම උගන්වලා තියෙනවා. දැන් ක්වොන්ටම් භෞතිකයේ වගේ දේවල් මම හිතන්නේ දල වශයෙන් තේරෙනවා ඇති. ඉලක්කයක් නැහැ කියන එක පෙන්වලා තියෙනවා. ඒ ඒ වගේ සියුම් පැතිවල ඒ කියන්නේ යම්කිසි ඉලක්කයක් තිබ්බට මේ ඉලක්කය තියාගන්න කෙනත් වෙනස් වෙනවා ඉලක්කයක් වෙනස් වෙනවා ඉලක්කය සඳහා තෝරාගත්ත වැඩපිළිවෙල එහෙමනේ මෙතන අඳුම වශයෙන් තුනක් තියෙනවා ඉලක්කයක් තියෙනවා ඒ ඉලක්කය සාක්ෂාත් කරගත යුතු පුද්ගලයෙක් ඉන්නවා ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. ඔය තුනම අනිත්‍යයි. නමුත් අපි ඉලක්කයක් තියාගත්ත ගමන් අපිට එන්නේ නිත්‍ය සංඥා. මම ඒක මම ඒක ඒ විදිහට ගන්නම ඕන. ඒක වෙනස් වෙන්න බෑ. ඒ ඉලක්කයට යන්නම ඕන. ආදි වශයෙන් නිත්‍ය සංඥාව. දැන් මෙතන කියන්නේ නිත්‍ය සංඥාවකින් තොරව ඉලක්කයක් තියාගෙන කටයුතු කරනවා කියන්නේ. ඒක හරි අමුතු එකක්. කොහොමද ඒක උග ඒක සාමාන්‍ය ලෝකයට උගන්වන්න බෑ. අනිත්‍ය සංඥාවෙන් ඉලක්කයකට යන්නේ කොහොමද? අනිත්‍ය සංඥාවෙන් ඉලක්කයකට යන්නේ. අපි අනිත්‍ය සංඥාව කතා කරලා තියෙනවා. එතකොට මම ඉලක්කයක් තියාගෙන තියෙනවා නැත්නම් අදිෂ්ඨානයක් තියෙනවා මගේ ජීවිතේ මම මේක කරනවා කියලා. ඒක සාක්ෂාත් කරගත යුත්තේ මම ඊළඟට ඒකට වැඩපිළිවෙලකුත් මට තියෙනවා. දැන් අපි මේ වැඩපිළිවෙලේ යන්නේ තුනම අනිත්‍යයි කියලා දැනගෙන. ඒ කියන්නේ මේ ඉලක්කය ගන්න මම අනිත්‍යයි ඉලක්කය අනිත්‍යයි ඉලක්කය ලබා ගැනීම සඳහා මා විසින් අනුගමනය කරන වැඩපිළිවෙලත් අනිත්‍යයි සත්‍යම්. ඔහොම කිව්වම හිතා කෙනෙක් අහන්න පුළුවන් එතකොට කොහොමද ඉලක්කයක් ගන්නෙ? ඇත්ත වශයෙන්ම ඉලක්කයකදී ඕනම යම් තැනක අපි ඒකට කියන්නේ පණිදි කියලා ආරම්භක අවස්ථාවට පණිදි පණිදි කියන්නේ ඉලක්කගත වීමට හැබැයි අන්තිමට ගන්න අපි අර ආරම්භයේදී ඉලක්කගත වෙච්ච එක නෙමෙයි. හොඳට කල්පනා කරලා බලන්න. අපි නිකන් උදාහරණයක් ගමු. අපි ගියක් හදන්න ඕන කියලා හිතින් අදිෂ්ඨාන කරනවා. ඔන්න අදිෂ්ඨාන. ඔන්න ඉලක්කගත වෙනවා. ඉතින් එතෙන්දී සැලසුම් කරන මේ කරන කරලා ඉතින් ඒකට අවශ්‍ය දේ සම්පාදනය කරලා වැඩපිළිවෙලක් ඉස්සරහට යනවා. අපි හිතා ගන්නවා මම අවුරුදු දෙකකින් මේක හදලා ඉවර කරා කියලා. ඊට අදාළව යනවා. ඉතින් යන්න යා යුතුයි. යන්න එපා කියලා බුදුදහම කියන්නේ නැහැ. ඉලක්කයට යා යුතුයි. ඒත් බලන්න ඔය යන අතරේ තමාම්ම වෙනස් වෙනෝ එහෙම නෙමෙයි. මේක මම මෙහෙම කරා. කියලා දැන් අර ඉලක්කයට යන උනාට ඉලක්ක අර පුද්ගලයාත් ඇතුලෙන් වෙනස් වෙලා. නෑ මම මුලින් හිතුවේ ගේ මේ විදිහට හදන්න. ඉතින් දැන් මෙහෙමයි. ඉතින් අනිත් අය අහන මොකද මේ plan එක වෙනස් කරේ? නෑ මට මෙහෙම හිතුණා ඒක නිසා මම මෙහෙම දැන් කරන්නේ මෙහෙමයි කියලා. මොකක් හරි එකට හේතු තියෙනවා නෑ. එච්චර ලොකු එකක් කරන්න බෑ. හරි මොකක් හරි මොන හරි හේතු තියෙනවා. සහ හේතුක මෙතන වෙනස් වෙලා ඉතින්. ඊළඟට වැඩපිළිවෙලක් වෙනස් වෙලා ඒ යනවා. අන්තිමට මේ හදලා බලපුවාම අර මුලදී අදිෂ්ඨාන කරගේ නෙමෙයි හැදිලා තියෙන්නේ. වෙනත් එකක් වෙලා තියෙන්නේ. ඒකයි. යුතුයකමක් වගේ කීමක් වගේ දෙයක් බලන්න. මම අදිෂ්ඨාන කරනවා මම මෙන්න මේ යුතුයකම කරනවා මේ විදිහට කියලා. මෙහෙම මෙහෙම මේ මේ මේ ආකාරයෙන් කියලා. නමුත් ඒක කරගෙන යද්දී සමහරට ඒ පිළිවෙලටම ඒ ආකාරයටම ඒ ඒ ඉලක්කයටම එදාටම ඒ විදිහටම කෙරෙන්නේ ඕක තමයි ඇත්ත. ඕක තමයි ඇත්ත ස්වභාවය, යථා ස්වභාවය. ඉතින් ඕක තේරුම් අරගෙනයි අපි යන්නේ. මේක නිකන් හෙල්ලෙන පාලමේ යනවා වගේ. පාලමේ යනවා. පාලමේ යනවා. මොකද එහා පැත්තට යන්න යන්න ඕන යනවා. නමුත් මේක හෙල්ලෙන පාලමක්. එක විදිහක තියෙන්නේ වැල් පාලමක්. අපේ ජීවිත අධිෂ්ඨාන කියන්නේ වැල් පාලම. ඒකයි තියෙන්නේ. අන්තිමට එහා පැත්තට යනකොට ගිහිල්ලා තියෙන්නේ යන්න ඕන තැනට නොවෙන්න පුළුවන්. මං හිතාගෙන හිටියා මේ වැඩේ මෙහෙම කරනවා මේ විදියට කරනවා මෙහෙම වෙන්න ඕන කියලා නමුත් මැදදී වෙනස් වෙලා අගදී වෙනස් වෙලා ඒ ලක්ෂණ. ඉතින් ඒකයි මේ අදිත්‍යාන කියන එක නිත්‍ය සංඥාවෙන් ගෙනියන්න එපා කියන එක මේ කියන්නේ. මේ ලෝකේ අදිත්‍යාන, මේ ලෝකේ උපාය උපාදාන, චේතසෝ අදිත්‍යාන. ඒකේ නිත්‍ය සංඥාවෙන් ගෙනියන්නේ. එතකොට මෙතන අපි සියුම්ම තේරුම් ගන්න ඕනේ අදිෂ්ඨාන නැතුව නෙමෙයි. මේක මේක කරන දැන් කුසලයට අපිට දැඩි අදිෂ්ඨානයක් තියෙනවානේ. අදිෂ්ඨානයක් නැතුව යන්න බෑනේ. ඒ කියන්නේ අදිෂ්ඨාන පාරමිතාවක් කියලා එකක් මේ කතා වෙන්නේ අපේ මේ පශ්චාත් බුදු සමේ මුල් බුදු සමේ සම්මා වායාම විරිය සම්බොජ්ජංග ආතාපි තාම දල්ල පරක්කම වගේ වචන මුල් බුදු සමේ ඉදිලා තියෙනවා අධිෂ්ඨානයක් නැතුව යන්න බෑ. එහෙත් බුදුරජාන් වහන්සේ හෙල්ලෙන පාලමක් තමයි දෙන්නේ යන්න අපිට. ගල් පාලමක්. ඉතින් අපි දන්නවා මේක මගදී ගඩා වැටෙන්නත් ඉතිසි. මේක පැද්දි පැද්දි හෙල්ලි හෙල්ලි වෙනස් වෙවි යන්නේ. ඒක තමයි මේ කියන්නේ. තමන්ගේ ලෝකය තමන් ජීවිත ප්‍රයත්න කරනවා යුතුයකම් කරනවා වගකීම් කරනවා පින්කම් කරනවා කුසලයේ වඩනවා දැන් මේ හැම එකක් ඇතුළෙම යන්නේ වෙනස් වෙවි වෙනස් වෙවි ඒ බව මතක තියාගන්න. "යේ ලෝකේ උපාදානා චේතසෝ අදිත්‍යානා අබිනිවේෂානුසය තේ පජහන්තෝ විහෙරති අනුපාදියන්." මේක හරි සියුම් ඉගැන්වීමක්. සියුම් කාරණයක්. මේවා මේකේ සුද්ධ වශයෙන්ම නිවනේ අංග මේවා. හුඟක් අය දැන් අපේ විරාග සංඥා නිරෝධ සංඥා දෙකේදී නිකන් සම්පූර්ණ නිවන කතා කරලා අපි අවසන් කරනවා නේ. දැන් නිවන නිවනින් නිවන් දැකපු කෙනාට ලෝකයක් තියෙනවා. නිවන් දැකපු කෙනාට ලෝකයක් තියෙනවා. ඒ මරණය දක්වා නිවන් දැකුව එක්කෙනා මරණය දක්වා ජීවත් වෙනකොට ජීවත් වෙනවා නම් එයාට තමන්ගේ ජීවිතේ පවත්වගෙන යන්න වෙනවා. යුතුයකම් ටිකක් තියෙන වගකීම් ටිකක් තියෙන. ඕනනම් පින්කම්. ඕනනම් කුසල්. මේ දෙක සමහර වෙලාවට රහතන් වහන්සේට අදාළ නැති වෙන්න පුළුවන්. අගදේ. නමුත් රහතන් වහන්සේට ජීවිත පැවැත්ම යුතුයකම් වගකීම් කියලා ටිකක් තියෙනවා. පින්කමත් සමායත කරනවා වෙන්න පුළුවන්. සමාජ සුබ සාධන ලෝකයේ වෙනුවෙන් කරන යහපත බුදුරජාණන් වහන්සේ කරන්නේ අර කුසල් වැඩිම කියන එක අවසන් කරලා නිසා එවැනි දෙයක් නොතිබෙන්න පුළුවන් රහතන් වහන්සේට. කතතිච්චෝ කියලා මේ සාමාන්‍යයෙන් රහතන් වහන්සේ හඳුන්වන්නේ. ඊළඟට භ්‍රමචාරී පරියෝසాన වගේ වචනේ දීලා තියෙන නිසා එවැනි අකුසල් බැහැර කිරීමට කුසල් වැඩිවීමට අවශ්‍ය කරන දෙයක් නොතිබෙන්න පුළුවන්. නමුත් ඉන් මෙහා ටික තියෙනවා. රහතන් වහන්සේට. එහෙනම් ලෝකයක් තියෙනවා යාට. ආර්ය ශ්‍රාවකයාට අර ටිකත් එක්කම යාගේ ලෝකයේ තියෙනවා. නමුත් මේ ලෝකේ යන්නේ උපාදාන නැතිව. උපාදානීය දේවල් තිබුණත් උපාදාන කරන්නේ නැතුව. අදිෂ්ඨාන තිබුණත් නිකන් හෙල්ලෙන ඉලක්ක වල යන්නේ. ඒ අදිෂ්ඨාන තියෙනවා. නමුත් මේවා අතරමඟ වෙනස් වෙනවා කියන මේකෙන් ගියාම ගැටලුවක් නැහැ. මැදදී වෙනස් වෙනවනේ කොහොමද? වෙනස් වෙනවා කියන දැක්මෙන් ගියාම ගැටලුවක් නැහැ. වෙනස් වෙන තැනදී Taman දන්නවා මම මෙහෙ මෙහෙම කරන්නයි ආවේ නමුත් දැන් කරන්න වෙලා තියෙන්නේ මෙහෙම. ඉතින් එතන ඉඳලා අර වෙනසත් එක්ක යනවා. යනවා ඉස්සරහට අදිස්ථාණයෙන් යනවා ඉස්සරහට. නමුත් වෙනසත් එක්ක යනවා. ඒකයි විශේෂත්වය. අභිනිවේෂ යමක තදින් බැස ගැනීමක් නැහැ. ඒක අභිනිවේෂ අනුසය වචන දෙකම ටිකක් ළඟ ළඟ අර්ථ තියෙන වචන දැඩිව බැස ගැනීම නැත්නම් හිතේ මේ යට තැම්පත්ව තිබීම වැනි අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔය සංඥාවෙන් කතා කරන්නේ ඔය දේ. සබ්බ ලෝකේ අනබිරති සංඥා. මේ ලෝකයක් තිබුණා නමුත් ඒකට අබිරතියක් නැහැ. ලෝකේ නොඇලී නොඇලී නොගැටී නොමුලාව ජීවත් වන්නේ කවුරු අපේ පద్මාකාර ජීවිතයක් කියලා අපි එකක් කතා කරනවානේ ආර්ය ශ්‍රාවකයන්ගේ ජීවිතේ මේ නොඇලී වාසය කිරීම කියන්නේ ඒක මේ කියන්නේ යමක් නැතුව නෙමෙයි ජීවිතේ. මොකක්කම නැතුව නෙමෙයි. තියෙනවා යමක්. යමක් කෙරෙනවා. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ යමක් කෙරෙන යමක් සිද්ධ වෙනවා. යමක නිරතව සිටින, යෙදී සිටිනවා. ඒක ස්වභාවය. වෙනස්. මේ ස්වභාවය. ඉතින් ඕක අවබෝධ කරගන්න ඕන එකක් තමයි මේ මම සාරාංශ කරලා මේ මගේ සාකච්ඡාව නතර කරන්න. මේ පළවෙනි දේ මේ ලෝකයේ තේරුම් ගැනීම. දැන් ලෝකය කිව්වා මේ ලෝක ගෝලය එහෙම නෙවෙයි. අපේ ඇහැ කන නාසය දිවකය මන මේ කියන ඉන්ද්‍රිය හයට ගෝචර වෙන දේ පුද්ගලයාගේ ලෝකය කියලා කියනවා. ඔහු දකින දේ ඔහු අසන දේ ඔහු විඳින දේ සහ ඔහු වටහා ගන්නා දේ. අන්නේ දැකීමයි, ඇසීමයි, විඳීමයි, වටහා ගැනීමත් එක්කම නිරත වීමක් පටන් ගන්න. නියුක්තියක් කියදෙන. මේකේ පටන් ගන්න එතන ඉඳලා යමක නිරත වෙන. ඒ නිරත වීම දැන් මේ මට්ටමේදී, ඒ කියන්නේ දැන් අපි අරිය ශාවක මට්ටමෙන් අපි කතා කරන්නේ මේ අසුතව පුදුජන මට්ටමේදී නෙමෙයි දැන් අපි අරිය ශාවකලා. අපිත් දැන් නිරත වෙනවා. ඒක නිරත වෙනකොට බුදුරජාණන් වහන්සේ අපට අවවාදයක් දෙනවා. දැන් ඉතින් නිවන් දැකපු අයනේ. මේ ප්‍රඥාව තියෙන, මේ සීලය තියෙන, මේ සමාධිය තියෙන, සතිය තියෙන අය මේ නිරත වුණාට කමන්නේ මෙන්න මේ මට්ටමින් මේක නිරත වෙන්න ඕනේ කියලා. නියුක්ත වෙන්න ඕන කියලා. යෙදෙන්න ඕන කියලා. ඒක තමයි අනබිරති සංඥාවෙන් අපිට උගන්වන්නේ. අනබිරතිය උගන්වන සබ්බ ලෝකේ තමන්ගේ ලෝකයේ අබිරතියක් අබිනිවේෂයක් කරන්නේ නැහැ. උපාදාන කරන්නේ නැහැ. බැසගන්නේ නැහැ. අදිත්‍යාන අබිනිවේෂ අනුසය පජහන්තෝ විහෙරති. ඒක දුරු කරගෙන වාසය කරනවා. ඉතින් ඔන්න ඔය ස්වභාවය තමයි අපි මේ කතා කරන්නේ. හොඳයි ඕක තමයි මම අද මූලික වශයෙන් මතු කරන්නේ සබ්බ ලෝකේ අනබිරස සංඥා කියන මේ කාරණේ මේ මේ දැන් අපි යන්නේ සංඥා භාවනාවල යන්නේ යමක් අවබෝධ කරගෙන. එතකොට දැන් අපි කමඨහන පැත්තට හිත යොමු කරගමු. අද දවසේ අද දවසේ හිට දවස මේ කොයි කොයි අවස්ථාව වුණත් කමන්නේ තමන්ගේ ලෝකය ටිකක් දිගහැරලා බලන්න. මම මුලින් පහකට කඩලා පෙන්නුවා අන්තිමට දෙකක් කරලා පෙන්නුවා. පහකට ගැදුවේ තමන්ගේ දීපෑත්ම එක යුතුයකම් දෙක වගකීම් තුන පින්කම් ලෝකයේ ලෝකයාගේ යහපත වෙනුවෙන් කරන දේවල් පින්කම් කියලා අපි කියන්නේ 7යි. කුසල් වැඩිම නිවනට අදාළ කුසල් වැඩිම 5කයි. අන්තිමට අපි හතරක් එක පැත්තට දැම්මා. ලෞකිකයි කියලා දැම්මා. අනික අධ්‍යාත්මිකයි. ඒතර ඔය වයි අපි දැනට නිරතයි. නියුක්තයි. යෙදී සිටින්. සාතන් වහන්සේත් අපි කිව්වා තාත්තුණන් පස්සේ ඔය අඩුම වශයෙන් මුල් හතරේ යෙදී සිටින්න පුළුවන් කුසල් වැඩිමක් නැතත් කුසල් වැඩිීමේ කාර්යය නිමා වෙලා නිසා සාතන් වහන්සේ දීවි පැවැත්ම යුතුයකම් වගකීම් සහ ලෝකයාට යහපත පිණිස හේතු වෙන දේ කරනවා වෙන්න පුළුවන්. අපිත් කරන අපි දැන් පහම කරමු. පහ අපි දෙකක් කරගත්ත ලෞකික සහ ආධ්‍යාත්මික වශයෙන්. ඔන්න ඔය ටිකේ යෙදී සිටීම තමයි ඔක තමයි තමන්ගේ ලෝකය. මගේ ලෝකය වෙන්නේ ඕක. ඉතින් ඕකේ දැන් අපි ටිකක් බර හැල්ලු කරගෙන තියෙන අර ලෞකික පැත්තේ දේවල්. වල බර හැල්ලු කරන්න ඕන නිතරම. ඒකට දැන් අපි ක්‍රමවේදය දන්නවා. තමන්ගේ ලෝකය හොඳට විමසලා බලලා ලෞකික පැත්තේ බර හැල්ලු කරන්න ඕන නිතරම. ඒකේ දෙන්නේ අර විදියට අර ගැඹුරු අවබෝධය ඇතුලේ යනවනම් බර හැල්ලුයි. ඒක අපි කියුවේ නිකන් බල්පාලමේ යනවා. ඉතින් ටිකක් වැල් පාලමේ යනකොට අර කොන්ක්‍රීට් පාලමේ වගේ නෙමෙයි. දැන් වාහන නම් පදවන්න වාහනයක් ගෙනියන්න අමාරුයි. පයින් යන්නේත් බොහොම අමාරුවෙන් නිකන් පැද්දි පැද්දි හෙල්ලි හෙල්ලි වැටෙන්න යනවා. එහෙම යන්නේ ඉලක්කය වෙනස් වෙනවා. එහෙම එහෙම යනවා. අමාරුවෙන් යන වැඩක්. ඒකයි ස්වභාවය. ඉතින් ලෞකික පැත්තේ බර සැහැල්ලු කරගෙන යන්නේ. මේ විදිහට. අධ්‍යාත්මික පැත්තට වැඩි බරක් දාලා යන්නේ. ශීල සමාධි ප්‍රඥා වඩමින් ඊළඟට ප්‍රඥාවට තවත් ඒ තුනනොත් වැඩිම බරක් දානවා ප්‍රඥාවට. ඒ ඒකට දාන බර නැත්නම් ඒකට දාන බර වැඩි වෙන ප්‍රමාණයට තමයි සැහැල්ලු කරන්න පුළුවන්කම තියෙන්නේ. හුඟක්ම ඔය මේ ජීවිත බර සැහැල්ලු කරන්න බෑ සීලයෙන්. සීලෙන් අපි අර ජීවිතයට එක්තරා මේ ප්‍රතිරූප දේශයක් හොඳ වටපිටාවක් ගොඩනැගුණා මිසක ශීලවන්තකම තුල මේ බර හැල්ලු කරන්න බෑ. අර ගැටලු ප්‍රශ්න සෑහෙන දුරට සමහන් කරන්න පුළුවන්. ආචාර ධර්මීය ගැටලු නැති දැන. නමුත් මේ මේ ගැඹුරු අවබෝධය තුල තමයි බර හැල්ලු වෙන්නේ. අපි මේ ගොඩක් තදින් අරගෙන තියෙන්නේ උපාදාන කරන්නේ අභිනිවේෂ කරන්නේ මේ අදිෂ්ඨාන කරන්නේ අර අපේ තියෙන අවබෝධය අඩුගම නිසානේ මේක මෙහෙමමයි මෙහෙමම වෙන්න ඕන මෙහෙමම කරන්න ඕන මේ විදිහටම වෙන්න ඕන ආදී වශයෙන් කියලා. නමුත් එහෙම නැහැ. බර හැල්ලු වෙනවා ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න. මේක ඇත්ත తත්වේ තේරෙන්න තේරෙන්න යථා ස්වභාවය වැටෙන්න වැටෙන්න අන්තිමට අපිට තේරෙනවා දැන් මේ වගකීම් වගේ දේවල් ඇත්තටම වගකීමක් කියලා දෙයක් නැහැ කියලා. යුතුයකමක් කියලා දෙයක් නැහැ කියලා අන්තිමට තේරෙනවා. ඒක තේරෙයිද දන්නේ නැහැ මම මෙහෙම කිව්වා මේක එච්චර හොඳ නැහැ මුලදී. නමුත් ගැඹුරු ප්‍රඥාවට ගිහිල්ලා බලපුවාම අපි මේ සාමාන්‍ය මිනිස්සු කියන අර්ථයෙන් එහෙම දෙයක් නැහැ. කරුණාවෙන් මෛත්‍රියෙන් කරන දෙයකට ඇර එතෙන්ට ආවම අර මම මගේ කියන කතාවත් අත්හැරලා දාලා කාට වුණත් කරුණාවෙන් මෛත්‍රියෙන් කරන්න පුළුවන් දෙයක් කරනවා. එහෙමනේ. එතකොට හරිම සෑහලු. මට අනිකා වෙනුවෙන් දැන් අපි පුරුදු වෙලා තියෙනෝනේ මේ ඉන්න උදාහරණයක් හැටියට මිනිස්සු වෙනුවෙන් කරන යුතුයකම් ගමු. ඒ යුතුයකම් වලදී මේ මේ මිනිස්සු අපි කොටස් දෙකකට බෙදාගෙන තියෙනවා. මගේ අය මගේ නෝන අය කියලා. ඉතින් ඔය ඔකදී ඉතින් මගේ අය වෙනුවෙන් කරන යුතුයකම් බරපතල විදිහට අල්ලාගෙන තියෙනවා. අර මගේ නෝන කියන අය වෙනුවෙන් කරන දේ සහැල්ලු. ඒවා ඉතින් අපි නොකරුවාට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මේ අපේ අය වෙනුවෙන් කරන දේ අපි කරන්න ඕනේ කියලා. ඉතින් එතෙන්දී අනිවාර්යෙන් බරක් වැටිලා එක පැත්තක් සහැල්ලු වෙලා එක පැත්තක් බර වැටිලා. නමුත් බුදුරජාන් වහන්සේ අපිට පෙන්වා දුන්නේ මේක හේතුඵල ධර්මානුකූලව බැලුවොත් මගේ සහ මගේ නොවන කියන කාරණේ අතහැරපු ගමන්ම අර යුතුයකමේ බරත් අඩු වෙලා යනවා. ඊට පස්සේ කරන්නේ මෛත්‍රියෙන් කරුණාවෙන්. මෛත්‍රියෙන් කරුණාවෙන් කරන්නේ. එතකොට අර මගේ මගේ නෝනේ කියන කතන්දරයක් නැහැ. කාට වුණත් ඉතින් මට උදව්වක් උපකාරයක් මඟ පෙන්වීමක් දැනුවත් කිරීමක් උපස්ථානයක් කළ හැකි නම් මෙය කරනවා ඉතින්. දැන් අර මගේ සහ මගේ නොවන කියන සීමාව මර්යාදාව වැට ගලවලා තියෙනවා. ඒක ගලවන එකම පහසු නෑ. නමුත් ගැලෙව්වොත් හරි හොඳයි. වාක් සැහැල්ලුවේ. ඒ ඔය විදිහට මගේ ලෝකය ප්‍රතිනිර්මාණය කරගන්නත් අපිට සිද්ධ වෙනවා. අර විදිහට මගේ ලෝකයේ තියෙනකොට ඒක ටිකක් බර වැඩි. ඒක දහමට අනුව ප්‍රතිනිර්මාණය කරගන්න. ප්‍රතිනිර්මාණය කරනවා කියන්නේ ඕක. අර ජීවිත පැවැත්ම කියන කාරණේ නේ අපේ මුලට තියෙන මගේ ලෝකේ ඒක අපිට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් දහමට අනුව. කොහොමද ප්‍රතිනිර්මාණය කරන්නේ? සරල ආහාරය, සරල ඇඳුම, සරල නිවාසය. කොහොම හොම යන්නේ. හරි සරලයි ඉතින් ඒ දහමට අනුව ප්‍රතිනිර්මාණය කරපු ගමන් මේකේ බර හැලුවේ. යුතුයකම වගේ කියන්නේ ඒවත් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් ධර්මයට අනුව. මම මගේ කියන සීමාව අත්හැරලා කරන්න පටන් ගත්තොත් හරි සෑහෙනවා. ඒ විදිහට කරන්න. පින්කම් ලෝකයට කරන මේ දේවල් ඔය සමාජ සේවාරෝමේ ඕනි පින්කම් කියලා අපි කියන්නේ. අන්න අයට උදව් උපකාර කරනේ, උපස්ථාන කරනේ වාදී දේවල්නේ. ඒවත් ඉතින් අර මේ අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා නැතුව කරන්න බැස්සොත් හරිද ඇල්ලුවා. නැත්තම් ඒව බර වෙනවා. ඒවට නිකන් නිර්ණායක තියාගෙන මිනුම් දඬු තියාගෙන සීමාමායින් තියාගෙන තරංගයට බැහැලා කරන්න පටන් ගත්ත ගමන් ලොකු බරක් වෙනවා. ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන්ම අපි අපේ ලෝකය බුදුරජාන් වහන්සේගේ දහමට අනුව ප්‍රතිනිර්මාණය කිරීමක් කරගන්නවා. කරපු ගමන්ම මේ ලෝකයේ බර සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙනවා. මේ ප්‍රතිනිර්මාණය කිරීමමයි මේ විදර්ශනාවෙන් කරන්නේ. මේක යථා ස්වභාවය දැකලා ප්‍රතිනිර්මාණය කරනවා. හරි සැහැල්ලු. ඊට පස්සේ අපිට මේ අධ්‍යාත්මික ගමන් මඟ හරිම වේගවත් වෙනවා ඉක්මන් වෙනවා. ඒක තමයි ඔය සබ්බ ලෝකේ අනාබිරති සංඥාවෙන් අපි මතු කරගන්න කාරණේ. මම හිතනවා මම සාකච්ඡා කර කරුණු පැහැදිලි කරා ප්‍රමාණවත් කියලා. ඉතින් ඒ தത്വයටපත් වෙන්නට අපේ මේ කල්යාණ මිත්‍ර හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් පරමාර්ථයෙන් අද අපේ සදාම් හමුවක් මෙසේ නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you. Thank you.